ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි මේ වෙලාවේදී අපි කල්පනා කළා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය කුමක්ද කියලා අප දැනගත යුතු ආකාරය ගැන කරුණු කාරණා කීපයක් කතා කරා. බුදුරජාණන් වහන්සේ නමක් ඊටාම කලාතුරකින් ලෝකයට පහළ වෙන්නේ. ඒ ලෝකයට පහළ වෙන්නේ මේ ලෝකයේ කිසි කලක විනාශයටපත් නොවන කිසි කලක අසත්‍ය බවටපත් නොවන කිසිවෙකුට නසන්න බැරි පරම සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තව කෙනෙකුගේ උපකාරයෙන් තොරව තමන් වහන්සේ විසින්ම අප්‍රමාණ කාලයක් පුරා දීර්ඝ කාලයක් සසරේ රැස් කළ පිණිහි අනුභවයෙන් ඒ පෙරු පාරමී ධම් බලයෙන් ඇති වුණ ප්‍රඥාව, වීරිය ආදී මුල් කරගෙන ස්වන්භෝ ඥාණයෙන්, තමන්ගේම ඥාණයෙන් ලෝකේ පරම සත්‍යය අවබෝධ කර ගැනීමෙන් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට බිහි වෙන්නේ. මේ සිද්ධිය අතිශයින්ම කලාතුරකින් ලෝකෙ සිද්ධ වෙන එකක්. ඒතර මේ බුදුරජාණන් වහන්සේලා ඇතැම් බුදුරජාණන් වහන්සේලා එහෙම බුද්ධත්වයට පත් වෙලා ඒ භාගතුන් වහන්සේගේ ආවිෂය ගෙවිලා පිරිනිවන් පෑමෙන් පසු ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච ඒ අවසන් ශ්‍රාවකයා පිරිනුවන් පෑවට පසුව ඒ ශාසන අතුරුදහන් වෙන ලෝකෙ. ඇතැම් බුදුරජාණන් වහන්සේලා ඒ විදිහට ශාසනයේ ටික කලකින් අතුරුදහන් වීමට ඉඩ නොසලසා උන්වහන්සේලාගේ පරිණිර්වාණයෙන් පසු දීර්ඝ කාලයක් ශාසනයේ ලෝකයේ හොඳින්ම පවතින විදියට ජීවමාන විදියට ශාසනයේ පවතින විදියට ඒ සසුන ස්ථාවර වෙන විදියට ශාසනයේ පිහිටවන ඒ ශාසනයේ දීර්ඝ කාලක් පැවතීම පිණිස අවශ්‍ය කරන ධර්මය මුළුමනින්ම දේශනා කරනවා ඒකට කියනවා නවංග සාස්ෘ ශාසනය එතකොට උන්වහන්සේ ඒ විදිහට නවංග සාසන ශාසනයත් ඊළඟට ශ්‍රාවකින් විසින් අනුගමනය කළ යුතු පොහොය කර්ම ආදී දේවල්. ඒවට උමනා පිළිවෙත් ආදිය හොඳින්ම පෙන්නලා තමයි පිරිනොන් පාන්නේ. ඒතර අපේ බුදුරජාණන් වහන්සේ පිරිනොන් පෑවේ ඊට දීර්ඝ කාලයක් ශාසනයේ හොඳින්ම පැවතීම පිණිස ස්ථාවර කරලා. බලනතර අප කොයිතරම් වාසනාවන්තයිද බුදුරජාන් වහන්සේ පිරිනොම් පාලා දීර්ඝ කාලයක් ගිහිල්ලා අපට මේ භාගතුන් වහන්සේගේ සසුන ඉතා හොඳින්ම මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා අපි වාසනාවන්ත අය බව හොඳින් තේරුම් ගත යුතුයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ වාසනාව අපට මුණ ගැහුණට ඒ වාසනාව අප ජීවිතයට සම්බන්ධ කර නොගත්තොත් මුණ ගැහිච්ච වාසනාව අපට අහිමි වෙලා යනවා. එක පැත්තකින් අපේ ජීවිතේ ටික කලයි තියෙන්නේ. ඊළඟ දේ තමයි මිනිසුන් ධර්මයෙන් අපි වගේම අනිත් අය ධර්මයෙන් ඈත් වුණොත් ධර්මයේ නිකාම්ම යටපත් වෙලා යනවා. සරුසාර ඉදමක් භවභෝග වගානකොලොත් වල්පිහි වෙලා ඒ බිම යටපත් වෙලා යන්නාseම සසුනේ ප්‍රතිලාභ අපි අත් කර නොගත්තොත් ධර්මයේ අපතේරු නොගත්තොත් සුළු කලකින් අපි කලුරේ කරાવી ධර්මයෙන් පිටක් නොලබා. එතකොට අප සසුන යටපත් වීම පිණිස අපගේ දායකත්වයක් ලැබිලා. එතන බුදුරජාණන් වහන්සේ ශාසනයේ දීර්ඝ කලක් තවත් පවතින්න නම් අප ධර්මයේ තේරුම් අරගෙන පුරුදු කළ යුතුමයි. ධර්මයේ අප පුරුදු කළොත් ශාසනයේ තවදුරටත් පවත්වා ගන්නට පවතින්න අපේ දායකත්වය ලැබිලා. බලන්න ඉතා දීර්ඝ කලකින් ඉතාම කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කලක් පවත්වගෙන යන පිණිස අපට දායකත්වයක් දෙන්න පුළුවන් අපි ධර්මයේ පුරුදු කිරීමෙන්ම ඒ නිසා ඒ විදිහට ධර්මය පුරුදු කරගන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ පණිවිඩය ධර්මය ගැන නිශ්චිත තේරුමක් අපිට තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් අපි සූත්‍ර ගාථා ආදි වශයෙන් අපි දන්නවා ඉතා දීර්ඝ විස්තර සහිත දහම් කරුණු ගැන අපි දන්නවා. ඒතර බුදුරජාණන් පෙන්වා දෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්මය අප්‍රමාණ වචන වලින් යුක්තයි. අප්‍රමාණ ව්‍යංජන වලින් අකුරු ආදි වලින් යුක්තයි. ඒ වගේම භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්මය අප්‍රමාණ විස්තර කිරීම වලින් යුක්තයි. ඒතර භාගතුන් වහන්සේ ධර්මය අප්‍රමාණ වචන වලින් අප්‍රමාණ පදවලින් අප්‍රමාණ විස්තර කිරීම වලින් යුක්තව ලෝකයට පෙන්වලා තිබෙනවා. භාගතුන්ච පෙන්වනවා මේ විදිහට පෙන්වුවත් පෙන්වන්නේ කරුණු හතරයි. කරුණු හතරක් තමයි මේ අප්‍රමාණ වචන, අප්‍රමාණ අකුරු, අප්‍රමාණ විස්තර කරමින් පෙන්වන්නේ ධර්මතා හතරක් පමණයි. භාගතුන්ස පෙන්වනවා භාගතුන් වහන්සේගේ ධර්මය අප්‍රමාණ වචන, අප්‍රමාණ අකුරු, අප්‍රමාණ විස්තර කිරීම වලින් පෙන්වන එක් ධර්මයක් තමයි දුක කියන ආර්ය සත්‍යය. ඊළඟ ධර්මය තමයි මේ දුකේ හට ගැනීම කියන ධර්මය. ඊළඟ ධර්මය තමයි දුකේ නැතිවීම කියන ධර්මය. ඊළඟ ධර්මය තමයි මේ දුක නැති වෙන මාර්ගය කියන ධර්මය. එතකොට මේ ධර්මතා හතර තමයි අප්‍රමාණ වචන, අප්‍රමාණ ව්‍යංජන, අප්‍රමාණ විස්තර කිරීම වලින් අපට කියලා දීලා තියෙන්නේ. එතකොට අපිට මේ මේ භාගතුමාසේ මේ ධර්මතා හතර මොනවද ධර්මතා හතර? මේ තමා දුක කියන දේ පළමු ධර්මතාවය. ඊළඟට මේ තමයි දුකේ හට ගැනීම කියන දේ දෙවෙනි ධර්මතාවය. ඊළඟට මේ තමයි දුකේ නැතිවීම කියන දේ තුන්වෙනි ධර්මතාවය. මේ තමයි දුක නැති වෙන මාර්ගය කියන දේ හතරවෙනි ධර්මතාවය. ඒතොර මේ පළමු ධර්මතාවය, දෙවෙනි ධර්මතාවය, තුන්වෙනි ධර්මතාවය, හතරවෙනි ධර්මතාවය කියලා මතක තියාගන්න. ඒතර මේ ධර්මතා හතර තමයි මේ ධර්මයේ කියලා අප්‍රමාණ විස්තර කිරීම වල තිබෙන්නේ. ඒතර අප ඇතම් විට මේ ජාතක කතාවක් කියලා විදිහට ඉගෙන ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් പ്രേත ලෝකෙහි പ്രേත සත්වීන්ගේ විස්තර විදිහට අපි ඉගෙන ගන්න වෙන්න පුළුවන්. එහෙනම් දිව්‍ය ලෝකයේ දිව්‍ය දෙවිවරුන්ගේ කතා ප්‍රවෘත්තීන් විදිහට අපි ඉගෙන ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් විදිහේ ගාථා පද්ධතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේම ඇතම් විටට උපමා කතාවක් විතර වෙන්න පුළුවන්. මේ විදිහේ විවිධාකාර විදිහේ විස්තර කිරීම් තියෙනවා. ඊළඟට විවිධ විදිහට මේ වචන හසුරවනවා භාගතුන් වහන්සේ. උපමා විදිහට එහෙම නැත්නම් වෙනත් අලංකාර ප්‍රකාශ විදිහට විස්තර තියෙනවා. මේ සියල්ල සියල්ලෙන් පෙන්වන්නේ ධර්මතා හතරයි. පළමු ධර්මතාවයේ තමයි දුක කියන ආර්ය සත්‍යය දුක්ඛාරය සත්‍ය කියලා අප අහලා තියෙනවා කොයි කාටත් මතක තියෙනවා. ඊළඟ සත්‍යය තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. ඊළඟ ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධාරය සත්‍යය. ඊළඟ ධර්මයේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. මෙන්න මේ ධර්මතා හතර මතකයේ තියාගන්න අමතක කරගන්න එපා. සිහි කරගන්න මේ තමයි බුදුරජාන් වහන්සේ නමක් අවබෝධ කරගෙන විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගෙන තව කෙනෙකුට සම නොවන ඒ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගෙන ලෝකයට පෙන්වන ධර්මය විදියට මතක තියාගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා හොඳින්ම මේ ගැන දරා ගන්න විදියක්. මේ ධර්මතා හතර ගැන මේ විදිහට දරා ගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ පළමු ආර්ය සත්‍යය බුදුරජාන් වහන්සේ පළමු වතාවට එතන මුලින් පළමුවෙන්ම දේශනා කළ දේ තමයි දුක්ඛාරේ සත්‍යය. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ භාගතුන් වහන්සේ විසින් පළමුවෙන්ම දේශනා කළ දුක්ඛාරේ සත්‍යය මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ කිසි කෙනෙකුට ඒ පළමුවෙන් පෙන්නපු පළමුවෙන් දේශනා කළ දුක්ඛාරේ සත්‍යය ප්‍රතික්ෂේප කරලා බැහැර කරලා වෙනත් දුක්ඛාර සත්‍යයක් පණවන්න පුළුවන් කිසි කෙනෙක් ලෝකේ නැහැ කියලා. බලනතර මේ ධර්මය ඒ දුක්ඛාර සත්‍ය විදිහට බාගතුනාසෙ පෙන්වූ පළමු සත්‍යය කොතරම් නිවැරදි පිරිසිදු පරිපූර්ණ කිසිවෙකුට අභියෝග කළ නොහැකි කිසිවෙකුට ආපිට පෙරලන්න බැරි ධර්මයක්. අන්න ඒ විදිහට ඒ ධර්මය ගැන දරා ගන්නයි කියලා බුදුරජාණන් අපට පෙන්වා දෙනවා. යමෙක් ඒ විදිහට මේ ධර්මයන් දරා ගන්නවා නම් ඔහුගේ සිත අපිට පෙරලෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටි සිත වෙනස් වෙලා යන්නේ නැහැ. භාගතුන් වහන්සේ වෙන්න ධර්මයන් ගැන මේ අප දැන් කතා කළ විදිහට දරා ගන්නට සමර්ථයි නම්. ඊළඟට බුදුරජාණන් පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ දෙවණියට දේශනා කළ දෙවණියට ලෝකයට පෙන්වා දුන් ධර්මයේ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. එතකොට භාගතුන් වහන්සේ ඊළඟට අපට කියා දෙනවා මේ ලෝකයේ දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකයේ කිසි කෙනෙකුට තථාගතයන් වහන්සේ දෙවණියට පෙන්වූ ඒ ධර්මය ප්‍රතික්ෂේප කරලා බැහැර කරලා දෙවණියට මම වෙනත් ආර්ය සත්‍යයක් පනවනවා ප්‍රකාශ කරනවා කියලා කියන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ කියලා. ඒක අපිට හරවන්න බෑ. වෙනස් කරන්න බෑ, සංශෝධනය කරන්න බෑ. ඒ ධර්මයේ වෙනුවට වෙනත් ධර්මයක් පනවන්න පුළුවන් කිසි කෙනෙක් ලෝකේ ආය පහළ වෙන්නේ නැහැ. එමනම් යලි බුදු කෙනෙක් පමණයි. බලනතර බුදුරජාන් වහන්සේගේ ධර්මය කොතරම් නිශ්චිතයිද? කොතරම් නිවැරදිද? කොතරම් පරිපූර්ණයිද? ඒ ධර්මය වෙනස් කරන්න බැරි, පෙරලන්න බැරි, අභියෝගයට ලක් නොවන ධර්මයක්. ඊළඟට බුදුරජාණන් පෙන්වනවා තුන්වෙනියට පෙන්නපු දුක්ඛ නිරෝධාරි සත්‍යය ප්‍රතික්ෂේප කළා මම වෙනත් Nirodhayak පනවන්නම් කියලා ලෝකයේ කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ කියලා. ඊළඟට බුදුරජාණන් පෙන්නනවා තථාගතයන් වහන්සේ හතරවෙනියට පෙන්නු හතරවෙනියට දේශනා කළ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍යය වෙනස් කරලා නැත්නම් ප්‍රතික්ෂේප කරලා වෙනත් මාර්ගයක් පනවන්නම් කියලා කියන්න පුළුවන් කිසි කෙනෙක් දෙවියන් බමුණු මරුන් සහිත ලෝකේ කිසි කලක පහළ වෙන්නේ නැහැ. කොතනකවත් පහළ වෙන්නේ නැහැ කියලා. බලන්නතර බුදුරජාන් වහන්සේගේ ධර්මය අභියෝග රහිතයි. වාදයට ගන්න බෑ. නොනෙත්තෙකුට කිසි කලක වාදයට ගන්න බෑ. ඊළඟට ඒ ධර්මය හැර වෙන ධර්මයක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. නිසා අපි මේ විදිහට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දරාගත යුතුයි. ඒතර මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කලාතුරකින් පහළ වෙලා ලෝකයට පෙන්වන ධර්මය මූලික වශයෙන් කරුණු හතරක් බව තේරුම් ගන්න. මූලික වශයෙන් ධර්මතා හතරයි. ඒ ධර්මතා හතර තමයි අපි චතුරාරි සත්‍ය විදියට ඉගෙන ගන්න. ඒ ධර්මතා හතර තුල ඉගෙන ගන්න පළමුවෙන් දේශනා කළ දේ මොකක්ද? දෙවෙනියෙන් දේශනා කළ දේ මොකක්ද? තුන්වෙනියට දේශනා කළ දේ මොකක්ද? හතරවෙනි දේශනා කළ දේ මොකක්ද කියලාත් මතක තියාගන්න. ඊළඟට ඒ දේශනාවන් ඒ පැනවීම කිසිවෙකුට වෙනස් කරන්න බැරි, ආපිට හරවන්න බැරි, පෙරලන්න බැරි, අභියෝගයට ලක් කරන්න බැරි, කරුණු දක්වලා වාදයකට නගන්න බැරි පරම සත්‍ය විදිහට දරා ගන්න. ඒ විදිහට සිහි කරන් යමෙකුට ආන් එහෙම දරා ගන්න පුළුවන් නම් ඒ විදිහට සිහි කරන්න පුළුවන් නම් ඔහු ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය උපදව ගන්නවාමයි. ඒ නිසා අපි ධර්මය විවිධ විදිහට ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් මේ අය. කවුරු කොහොම ධර්මය ඉගෙන ගත්තත් මතක තියාගන්න කොච්චර ධර්මය ඉගෙන ගත්තත් ඔහුගේ දහම් දැනුම ධර්මඥානය කරුණු හතරක් ඔස්සේ ගොඩ නැගෙන්න ඕන. අපි දහස් ගණන් බණ අහනවා කියලා ධර්මදේශනා දහස් ගණනක් කෙනෙක් අහනවා වෙන්න පුළුවන්. ගාථා ගොඩාක් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. විවිධ විදිහේ දේශනා විවිධ විදිහේ සාකච්ඡා තුලින් ධර්ම ඉගෙන ගන්නවා කියලා හිතමු කෙනෙක්. කෙසේ ධර්ම ඉගෙන ගත්තත් ඔහුගේ දහම් දැනුම ධර්මඥානය කරුණු හතරක් එහෙම නැත්නම් ධර්මතා හතරක් ඔස්සේ පිරිසිදු දැනුමක් ඇති වෙන්න ඕන. ඒ තමයි ඔහුට ඔහු ධර්ම ඉගෙන ගන්නින්දී ඔහුට තේරෙන්න ඕන දුක්ඛාරි සත්‍ය තේරෙන්න ඕන. එහෙම නැත්නම් දුක්ඛ සමුදයාරි සත්‍ය තේරෙන්න ඕන. එහෙම නැත්නම් දුක්ඛ නිරෝධාරි සත්‍ය තේරෙන්න ඕන. එහෙම නැත්නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය තේරෙන්න ඕන. මේ ආරි සත්‍ය හතරෙන් එකක් හෝ දෙකක් හෝ තුනක් තුනක් හෝ හතරම හෝ තේරෙන්න ඕන. ඒ ගැන අවබෝධය ඇති වෙන්න ඕන. ආරි සත්‍ය හතරෙන් එකක්වත් තේරෙන්නේ නැත්නම් ඒ ධර්ම ශ්‍රවණය අර්ථයක් නැහැ. ධර්ම ශ්‍රවණය කියලා දැනගත්තා වූ කරුණ වලින් වැඩක් නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න බණ අහනවා කියලා, ධර්ම ඉගෙන ගන්නවා කියලා අප කළ යුත්තේ මොකද්ද? කළ යුතු දේ තමයි ආරි සත්‍ය හතර ගැන ඉගෙන ගැනීම, ආරි සත්‍ය හතර ගැන දැනුම පිරිසුදු කර ගැනීම, ආරි සත්‍ය හතර පිළිබඳ අපගේ පැහැදීම උපදවාගෙන ඒ පැහැදීම ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණතරපත් කරගත යුතුයි. ඒ පැහැදීම උපදවගෙන සම්පූර්ණත්වයට පත්‍ර කරන ආකාරය තමයි මම කිව්වේ කොහොමද මේ පැහැදීම ඇති කරගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට පෙන්වූ ධර්මයයි. එතකොට මේ ධර්මය වචන ගොඩකින් අකුරු ගොඩකින් ඒ කියන්නේ භාගතුන් පෙන්න අප්‍රමාණ වචනේ අප්‍රමාණ අකුරු වලින් අප්‍රමාණ විස්තර වලින් දැන් අපි ත්‍රිපිටකය කියලා බලන්න කොච්චර විශාල අකුරු ගොඩක් කොච්චර විශාල විස්තර ගොඩක් අපිට හිතා ගන්නත් බෑ. මං හිතන්නේ දැන් මේ වර්තමානයේ ගත්තොත් එහෙම කොමන කෙනෙක්වත් එයාගේ විශේෂයෙන් එච්චර කරුණ ඉදපත් වෙන්නේ නැති. අද ලෝකයේ පිළිගත් විද්‍යාඥයෝ ආදී කවුරු ගත්තත් Tamanගේ විශේෂයෙන් එච්චර විස්තර කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. එච්චර නිර්වුල්ව විස්තර කරන්න බෑ. සියලු දෙනා බුදු කෙනෙකුගේ හැරුණු ඊට අන් අයගේ වචන නිශ්චිත අදහසින් තොරයි. ඒ අයගේ අදහස ඒ අය තුළම වාදයට ගැනෙනවා. ඒ අයම කලින් කිව්ව දේ පසු කලකද ඒ අය තුලම වාදයට ගැනිනවා. ඒක ධර්මයෙන් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් තොර සියලු විෂයන්ගේ ස්වභාවයක්. නමුත් අපි ධර්මය ඉගෙන ගනිද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නකොට අපට තේරෙන්න ඕන බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ වචනෙන් අප්‍රමාණ විස්තර වලින් දේශනා කළ තියෙන සත්‍ය හතරයි. ඒ සත්‍ය හතර ප්‍රථම වරට, දෙවන වරට, තුන්වෙනි වරට, හතරවෙනි වරට මේ විදිහට අවස්ථා හතර හතර අවස්ථාවකදී ඒ සත්‍ය හතර පෙන්නවා. ඒ සත්‍ය හතර මේ ලෝකේ කිසිවෙකුට අභියෝගයට ලක් කරන්න බෑ. ඒ විදිහට අපට මේ ආර්ය සත්‍ය ගැන අපේ පිරිසිදු දැනුම ඇති වෙන්න ඕන ධර්ම ශ්‍රවණය සමග. එහෙම නැත්නම් ඒ ධර්ම ශ්‍රවණයේ අර්ථයක් නැති දෙයක්. ධර්මයේ ශ්‍රවණය කළොත් ඒ අර්ථය අපට දැනෙන්න ඕන. ධර්මය කියන්නේ අර්ථයක් තියෙන දෙයක්. ඒතර ධර්මෙහි අර්ථය ලබන්න නම් ඒ ධර්මයේ ඒ විදිහට පිරිසිදු වශයෙන් අපට තේරෙන්න ඕන. බලන්න ඒතර බුදුරජාණන් වහන්සේ පළමු වරට දේශනා කළ දේ කුමක්ද? දුක් කියන ආර්ය සත්‍යය. දුක්ඛාරය සත්‍යය. ඒතර ආර්ය සත්‍ය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ වූ දේ. ලෝකේ තව දෙයකට දෙවන නොවන පරම වූ ශ්‍රේෂ්ඨ වූ දෙයකටයි ආර්ය කියලා කියන්නේ. ඒ වගේම පිරිසිදු, පාරිශුද්ධ, කිලිටි නොවන පාරිශුද්ධ වූ දෙයටයි ආරය කියලා කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන පනවන පළමු ධර්මය දුක කියන ආරි සත්‍යය. ඒතර ඒක දුක කියලා පෙන්වන්නේ ආරි සත්‍යයක්. පරම සත්‍යයක්, පිරිසිදු සත්‍යයක්. ඒ කියන්නේ ඒක අභියෝගයට ලක් කරන්න බෑ නුවණැත්තෙකුට. ඒක ලෝකයේ වෙනස් නොවන සදා කල්හිම පවතින සත්‍යයක්. ඒක ආරි සත්‍යයක් කියලා කියන්නේ. ආරි සත්‍යයෙන් තොර එමෙතන් ශ්‍රේෂ්ඨ වූ සත්‍යයෙන් තොර තව සත්‍යයන් තියෙනවා. ඒව නමුත් කලින් කලට වෙනස් වෙන ඒවයි ශ්‍රේෂ්ඨ භාවයක් නැහැ. ඊළඟට මතක තියාගන්න ආරි සත්‍යය ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ ඒ සත්‍ය උපකාර වෙනවා මිනිසියෙක් වේවා දෙවි කෙනෙක් වේවා ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න. ඒ නිසායි ඒවා ආරි සත්‍ය කියලා කියන්නේ. ඊළඟට ලෝකේ භාගතුමාසෙන් පෙන්නනවනේ තවත් සත්‍යයන් තියෙන්න පුළුවන් කියලා. තව සත්‍යයන් තියෙනවා. නමුත් භාගතුමාසෙන් පෙන්වන්නේ ආරි සත්‍ය හතර පමණයි. මක් නිසාද ඒකට හේතුව? එයින් තමයි කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. වෙනත් සත්‍යයේ කොතරම් තිබුණත් එයින් කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අනිකුත් සත්‍යයන් ආරි සත්‍ය වෙන්නේ නැහැ. වෙනත් දේවල් තව ඊටා සුළු මිනිසුන්ගේ ඊටා නොවැදගත් මිනිසුන්ගේ පවා වාදයට ගැරහිල්ලට ලක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම වාදයට ගන්න පුළුවන් සමතෙක් ලෝකේ නෑ. ගැරහිල්ලට පාත්‍ර වෙන්නේ නෑ. ඇතැම් විට මිත්‍යා දේ අදහන අය පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරු කරනවා. ඒකයි ඒකේ ස්වභාවය. මක් නිසාද ඒක යමෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට උපකාර වන දෙයක් නිසා. ඊටතර තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන පළමු ධර්මය දුක්ඛාරය සත්‍යය. දෙවන ධර්මය දුක්ඛ සමුදයාරය සත්‍යය. ඒ කියන්නේ දුකේ හට ගැනීම. දුක හටගන්නේ කොහොමද කියන එක. ඊළඟට තුන්වන ආරි සත්‍යය තමයි දුක්ඛ නිරෝධ ආරි සත්‍යය. ඒ සත්‍යයත් දෙවියන් මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න උපකාර වන ධර්මයක්. ඊළඟට හතරවෙනි ආරි සත්‍යය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යය. ඒ සත්‍යයටත් ආරි සත්‍ය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ සත්‍ය කියන එක ඒ විදිහට හඳුන්වන්නේ දෙවියන් මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න උපකාර වන ධර්මයක් නිසා. දැන් ඊතර අපි කරුණු ගොඩක් ඉගෙන ගත්තා මේවා මේ විදිහට මතක තියාගෙන සිහි කරන්න පුරුදු වෙන්න. ඒක තමයි ධර්මයේ ඉගෙන ගන්න පිළිවෙල. ඊතර අපි ධර්මයේ බුදුරජාණන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීමේදී ඒ ඉගෙන ගන්නා දේ නිවැරදිව අපතුල ගොනු වෙන්න ඕන. නිවැරදිව ගොනු වෙන්න මේ ධර්මයේ මූලික ස්වභාවය ගැන දැනගන්න ඕන. එහෙම නැත්නම් අපි ගොඩාක් ඉගෙන ගන්නවා කරුණු එහෙම මෙහෙම දන්නවා මොකද්ද කියලා දන්නේ නිකන් කතා කරනවා හිතනවා කරුණු ගොඩාක් විතර යන්තිමට. මුකුත් කරගන්න දෙයක් නැහැ. ලැබපු දෙයක් නැති වෙලා නේද? ධර්මයේ නිවැරදිව ඉගෙන ගත්තා නම් වැඩිකල් නොගොස් ඒ ධර්මයේ පිහිට පිළිසරණ මිනිසුන් තියෙනවා. අපි අහලා තියෙනවනේ අපේ ධර්මයේ අකාලිකයි කියලා. කල් පමාවකින් තොරව ප්‍රතිඵල තියෙනවා කියන එකයි. නේද? ඊළඟට සම්දිට්ඨිකයි අකාලිකයි එහෙම අපි අහලා තියෙනව නේද? සම්දිට්ඨිකයි කියලා කියන්නේ අපි මෙලවදී මේක අත්දකින්න ඕන එකක්. පසුව නෙමෙයි. නමුත් බලන්නකො දැන් මෙලවදී ධර්මයේ අත්දකින්න කැමැත්තක්වත් ගොඩකට නැහැ. ඇයි? ඇයි මෙලවදී අත්දකින්න කැමැත්තක්වත් නැත්තේ? ඉගෙන ගත්ත දේ පිළිවෙලකට ඉගෙනගෙන නැහැ. මොකක්ද ඉගෙන ගන්නේ කොහොමද ඉගෙන ගන්නේ කියලා දන්නේ නැහැ. දැන් අපි වෙන විශයක් ඉගෙන ගත්තත් කරුණ ගොඩාක් දැනගත්තත් ඒක පිළිවෙලට ගොනු කරගන්න බැරි නම් අපිට ඒකේ ප්‍රයෝජනක් ගන්න බෑනේ. අපි කෑම බීමක් බලන්න සාමාන්‍ය විෂය බලන්න කන බොන දේ පිළිවෙලට කරගන්න බැරි නම් ඒකේ ප්‍රයෝජනක් ගන්න බෑනේ. ඇඳුමක් බලන්න පිළිවෙලකට ඒක ගන්න බැරි නම් අපිට ඒකෙන් ප්‍රයෝජනක් ගන්න බෑනේ. නේද? ඉතින් මේ සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය ඊටාම සුළු දෙයකදී පවා පිළිවෙලක් නැත්තම් ක්‍රමානුකූල බවක් නැත්තම් කිසිවකින් ප්‍රයෝජනක් ගන්න බෑ. එතකොට ධර්මයේ බලන්න නේද? මේතා මේසා ගැඹුරු කලාතුකින් පහළවන ලෝකේ පරම ගැඹුරු දේ අතිශය පුළුල්ම දේ පිළිවෙලකට ඉගෙන නොගෙන ප්‍රයෝජනක් ගන්න බෑ. ඒ නිසා මේ ලැබෙන දැනුම පිළිවෙලක් දන්නේ නැත්නම් ගොඩාක් කරු දැනගත්තත් සිත නිර්වුල් නැහැ. මොකුත් දන්නා බවක් තේරෙන්නේ නැහැ. එතකොට එයාගේ හිත දැන් මේ ධර්මය ආවද ගන්න බැරි වෙයි. පස්සේ කරන්න. දැන් වෙනත් වැඩ තියෙනවා. මේ වගේ මේ පසුගාමී එහෙම නැත්නම් ප්‍රමාදයට වැටෙන කෙනෙක් බවට පත් වෙනවා. නමුත් ධර්මයේ නිවැරදිව පිළිවෙලට ඉගෙන ගත්තා නම් දහම් පදයක් ඇහුවත් ඒ පදයේ පිළිවෙල කොතෙන්ද මේ ධර්මයේ සම්බන්ධ මොකද්ද අපි ඉගෙන ගත්තේ කියලා දන්නවා නැත්තම් බලන්න අපි දහම් පාසලේ පටන් මේ වෙනකන් කොච්චර බණ අහලාද කොච්චර පොත්පත් ඉගෙනගෙනද කොච්චර කරුණු දන්නවද කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම දේශනා කරන මේ මොකද්ද මේ කුමන ආරි සත්‍යද කියලා ගොඩක් අය දන්නේ ආරි සත්‍ය හතර වෙනම කියයි. නමුත් දේශනා කළොත් කොහොමද පුරුදු කරගන්නේ මෙතන මොනවද කරන්න කියලා ගොඩාක් අය දන්නේ නැහැ. ඒ නිසාම බණ කොච්චර දැනගත්තත් බණ කොච්චර ඇහුවත් ඒ බණෙහි අර්ථයක් දන්නේ නැති නිසා කාටත් සතුටක් නැහැ. කරන්නම් වාලේ පින්කම් කරනවා. කනන්න කරන්නම් වාලේ බනහනවා. සම්ප්‍රදායක් ඉටු කරගෙන ඔහේ යනවා. එතකොට එයින් වෙන්නේ ලැබෙන ප්‍රතිලාභය සම්පූර්ණ නැහැ. පිනක් කරත් මහත්ඵල නැහැ. ඒකයි. වගාව අසාර්ථක නම් ප්‍රතිඵල හරියට ලැබෙන්නේ නැහැ. අස්වෙන්න සාර්ථක නැහැ. ඒ වගේ තමයි. ඒ නිසා දැන් තේරුම් ගන්න බුදුරජාන් වහන්සේ වදාළ ආරි සත්‍යය ගැන අප ඉගෙනගත්ත මේ කරුණු මතක තියාගන්න. එතකොට මීට කලින් ඉගෙනගත්ත ධර්මය දැන් කලින් ඉගෙනගත්තනේ ගොඩක් ඉගෙන තියෙන බණ අහලා නේද? ඉදිරියේදී බණක් ඇහුවත් ඒ දහම් දැනුම ධර්මඥානය කරුණු හතරක් ඔස්සේ පිරිසිදු වෙන්න ඕන කියලා තේරුම් ගන්න. එතකොට බණක් ඇහුවොත් ආරි සත්‍ය හතර ගැන දැනුම පිරිසිදු වෙන්න ඕන. එක්ක අපට මේ දුක්ඛාරි සත්‍ය ගැන දැනුම නිවැරදි වෙන්න ඕන. පිරිසිදු වෙන්න ඕන. එහෙම නැත්නම් දුක්ඛ දුකේ හට ගැනීම ගැන දැනුම් පිරිසුදු වෙන්න ඕන. බණක් අහනකොට. එහෙම නැත්නම් දුකේ නැතිවීම ගැන දැනුම නිවැරදි වෙන්න ඕන, පිරිසුදු වෙන්න ඕන. එහෙම නැත්නම් දුක් නැති වෙන මාර්ගය ගැන දැනුම නිවැරදි වෙන්න ඕන. මේ ධර්මතා හතර හෝ හතරෙන් එකක් හෝ ගැන අපට දැනුම නිවැරදි වෙන්න ඕන ධර්මය ඉගෙන ගනිමු. ඊළඟට අපි ඉගෙන ගත්තා මේ ධර්මතා හතර ශ්‍රේෂ්ඨයි ආර්ය වූ ධර්මයන් කියලා. ඒ ධර්ම ශ්‍රේෂ්ඨ වූ ආර්ය ධර්ම කියලා ඉගෙන ගන්න ඇයි දැනගන්න ඇයි කියලා තේරුම් ගන්න. ඒ ධර්මතා හතර මිනිසෙක් හෝ දෙවි කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට ආරි ස්වභාවයට පත් වීම පිණිස උපකාර වෙනවා. දෙවි කෙනෙක් වේවා මිනිසෙක් වේවා ආර්යත්වයට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ මේ ආරි සත්‍ය අවබෝධයෙන්. ශ්‍රේෂ්ඨ කියලා කියලා අපි තේරුම් ගන්නෙ කොමකටද? කෙනෙක් ශ්‍රේෂ්ඨයි, මිනිසෙක් ශ්‍රේෂ්ඨයි, දෙවි කෙනෙක් ශ්‍රේෂ්ඨයි කියලා අපි තේරුම් ගන්නෙ කොයි වගේද? කොයි වගේ වුණොත්ද ශ්‍රේෂ්ඨ වෙන්නේ? ශ්‍රේෂ්ඨ වෙන්නේ රාග ద్వේෂ මෝහ ෂේ වීමෙන්. රාග ద్వේෂ මෝහ දුරු වීමෙන්. විරාගයට පත්වීමෙන්. එයින් තමයි කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. මිනිසෙක් වේවා දෙවි කෙනෙක් වේවා රාග ద్వේෂ මොහ සහිතයි නම් රාග ద్వේෂ මොහ වැඩින ස්වභාවයෙන් යුක්තයි නම් රාග ద్వේෂ මොහට යටවුණු සිතින් වාසය කරනවා එයා තරාතිරමින් කොතරම් බලවත් වුණත් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ එතකොට තරාතිරමින් දුර්වලයෙක් කියලා හිතමු තරාතිරම නැත්නම් ලෝකෙ පිළිගැනීමෙන් නොවැදගත්ෙක් වෙන්න පුළුවන් නමුත් ඔහුගේ සිත රාගයට යට නොවි, ද්වේෂයට යට නොවි, මෝහයට යට නොවි තිබෙනවා නම් ආරක්ෂා වෙනවා නම් රාගයේ ඡේ වෙන ස්වභාවයෙන්, ද්වේෂයේ ඡේ වෙන ස්වභාවයෙන්, මෝහයේ ඡේ වෙන ස්වභාවයෙන් යුක්තයි නම් ඔහු ශ්‍රේෂ්ඨ කෙනෙක්. දැන් නිකම් නිකං සාමාන්‍යයෙන් කල්පනා කරන්න ඊටාම වැදගත් කියලා ලෝකේ පිළිගත් මිනිස්සු ගැන හිතන්න. ඊටා වැදගත් ලෝකේ පිළිගත් අපි තුමු ධනෙන් එහෙම නැත්නම් කුලයෙන් එහෙම නැත්නම් වෙනත් බලයකින් වැදගත් මිනිස්සෙක් කියලා හිතන්න. ඔහු මොහොතින් කිපෙනවා නම් අතිශයින් කිපෙනවා නම් කිපුණු සිතෙන් ඉන්නවා නම් කිපුණු සිතට යට වෙලා ඉන්නවා නම් ඔහුට ශ්‍රේෂ්ඨයි කියලා කියන්න බෑ නේද? ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න බෑ නේද? ඔහු දුර්වලයිනේ. ඒතර සාමාන්‍ය සමාජ සම්මතයේ ඔහු වටිනවා වුණත් පිළිගත් වුණත් ඔහුගේ සිතේ ස්වභාවයත් එක්ක බලපුවාම ඔහු දුර්වලයි. නමුත් අපි හිතමු යම් කෙනෙක් ඉන්නවා ලෝකේ පිළිගන්නේ නැහැ, පිළිහෙර නැති නොවැදගත් විදිහට සලකන මිනිසෙක් ඉන්නවා. ඔහු කිපෙන්නේ නැත්තම්, ඔහුට කිපීමක් නැත්තම්, සිත කිලිටි වෙන්නේ නැත්නම්, කිපුණු සිතෙන් ඔහු ක්‍රියා කරන්නේ නැත්නම්, කිපුණු සිතට යට වෙලා ඉන්නේ නැත්නම්, ඔහු ශ්‍රේෂ්ඨයි. ඒතර තේරුම් ගන්න දෙවි කෙනෙක් වුණත් ඒ වගේ තමයි. අතිශය බල සම්පන්න දෙවි කෙනෙක් වුණත් ඔහු කෙලෙස් වලින් යට වෙලා රාග දේශ මොල යට වෙලා නම් ඉන්නේ. රාග දේශ මොහ වැඩෙනවා නම් ඒ වයින් බැහැර කරගන්න බැරි නම් ඉන්නේ. ඒ ශ්‍රේෂ්ඨ දිව්‍යත්වයෙන් වැඩක් නැහැ. එහෙනම් දෙවි කෙනෙක් වේවා, මිනිසෙක් වේවා ශ්‍රේෂ්ඨ බවටපත් වෙන්නේ රාග දේශ මොහ වලට යට නොවුණු සිතෙන් ඉන්න පුළුවන් නම් රාග දේශ මොහ නොවැඩෙන සිතෙන් ඉන්න පුළුවන් නම් රාග දේශ මොහ ෂේ වෙන සිතෙන් ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් රාග දේශම මුළුමනින්ම නිරුද්ධ වූ ස්වභාවයටපත් වෙලා ඉන්න පුළුවන් නම් ඔහු ශ්‍රේෂ්ඨයි. ඒතර යම් කෙනෙක් රාග දේශ මොහ මුළුමනින්ම නිරුද්ධ වෙලා යලි හට නොගන්න ස්වභාවයටපත් වෙලා නම් ඔහු අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. යමෙක් රාග දේශ මොහ ෂය වෙන වැඩපිළිවෙලේ නම් ඔහු රාග දේශ මොහ ඉපදෙන්න නොදී ඉපදින රාග දේශ මොහ දුරු කරමින් රාග ද්වේෂ මොහොෂය වෙන වැඩපිළිලක් තුල නම් වාසය කරන්නේ ඔව් ශ්‍රේෂ්ඨ කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයේ සම්පූර්ණ කරගන්නට වෑයම් කරන කෙනෙක්. ඒතර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ පරිපූර්ණ වශයෙන් ශ්‍රේෂ්ඨ වූ දෙවියන් මිනිසුන් බිහි කිරීම පිණිස බිහිවීම පිණිසයි. ඒතර යමෙක් දෙවි කෙනෙක් වේවා මිනිසෙක් වේවා රාග ද්වේෂ මොහ දුරු කරන දුරු කරන විදිහේ වැඩපිළිවෙලක් තුල නම් ඉන්නේ. එයා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. එයා ශ්‍රේෂ්ඨ වූ කෙනෙක්. ශ්‍රේෂ්ඨත්වයේ සම්පූර්ණ කරගන්න උත්සාහ කරන කෙනෙක්. යම් දවසක ඔහු යලි හට නොගන්නා විදිහට රාගය නිරුද්ධ වූ, ද්වේෂය නිරුද්ධ වූ, මෝහය නිරුද්ධ වූ, ඊටාම පිරිසිදු සිතෙන් යුක්තව සිටීද අන්නේදාට ඔහු ශ්‍රේෂ්ඨත්වයේ සම්පූර්ණ කරගත්ත කෙනෙක්. බලන්න බුදුරජාන් වහන්සේගේ ශාසනය කොතරම් උතුම් තව දෙයකට සම කළ නොහැකි අසම සම ලෝකයේ තිබෙන අග්‍රම දෙයක් බුදුරජාන් වහන්සේගේ ශාසනය. මක් නිසාද අග්‍ර මිනිස්සු බිහි කරන්නේ ශාසනය තුලයි. අග්‍ර වූ දෙවියන් වේවා, අග්‍ර වූ මිනිසුන් වේවා, ශ්‍රේෂ්ඨ වූ මිනිසුන් දෙවියන් ලෝකයට දායාද කරන්නේ, නිර්මාණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒ විදිහේ අග්‍ර දෙවිවරු වේවා අග්‍ර වූ මිනිසුන් වේවා ඒ කියන්නේ රාග ද්වේෂ මෝහ වලින් තොර රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ සිත කිලිටි කරන සිත නරක කරන සිත භයානක දෙයක් බවට පත් කරන අකුසල ස්වභාවය. ඒ සිත භයානක දෙයක් බවට පත් කරන අකුසලයන් ෂේ වූ පසුයි මිනිසෙක් වේවා ශ්‍රේෂ්ඨ වෙන්නේ. දෙවි කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒ සිත භයානක ස්වභාවයෙන් මිදුනට පස්සේ. ඒතර ඒබඳු ශ්‍රේෂ්ඨ වූ අය බිහිවෙන්න උපකාර වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනය. බලන්න එතකොට ඒ වගේ ශ්‍රේෂ්ඨ අය බිහිවෙන්න උපකාර වෙන ධර්මයේ තමයි ධර්මතා හතරක් විදිහට බුදු කෙනෙක් ලෝකයට දායාද කරන්නේ. ඒතර අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන් මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස උපකාර වන ධර්මතා හතරක් තමයි ලෝකයට දායාද කළේ. එතකොට බුදුරජාන් වහන්සේ මේ ධර්මතා හතරෙන් පළමු වරට දේශනා කළේ කුමක්ද? දුක්ඛාරි සත්‍යය. ඒ ආරි සත්‍යය කිසිවෙකුට ආපිට පෙරලන්න බැරි බව අපට තේරෙන්න ඕන. නොවනැත්තෙකුට කරුණු පෙන්නලා ඒක වාදයකට ගන්න බැරි බව අපට තේරෙන්න ඕන. එතකොට අපි ධර්ම ඉගෙන ගනිද්දී අපේ ධර්මඥානෙ ඒ විදිහට වැඩෙන්න ඕන. කොහොමද වැඩෙන්නේ? බුදුරජා කොහොමද වැඩි වැඩි යුත්තේ? බුදුරජාණන් වහන්සේ විසින් පෙන්නපු ලෝකයට දායාද කළ පළමු ආරි සත්‍යය කිසි කලක කිසිවෙකුට නොවනති කිසිවෙකුට කරුණු පෙන්නලා වාදෙට ගන්න බෑ අභියෝගයට ලක් කරන්න බෑ කිසිම විද්‍යාවකින් ඒ සංශෝධනය කරමින් වෙනත් සත්‍යක් පනවන්න බෑ මේ පරම සත්‍යය කියලා අපට තේරෙන්න ඕන. එහෙම තේරුම් ගැනීම පිණිසයි ධර්මයේ ඉගෙන ගත යුත්තේ. එහෙම තේරුම් ගැනීම පිණිසයි අපේ ධර්මඥානය වැඩෙන්න ඕන. එතන අපි පළමු ආර්ය සත්‍ය ගැන අපට ඉබඳු පිරුණු, ඊටාම නිවැරදි, නිශ්චිත සිත පිනායන සතුට පිරුණු දැනුමක් අවබෝධයක් හට නොගන්නවා නම් අප ලබා තිබෙන ධර්මඥානයේ වැඩක් නෑ. නිකන් කරුණු ගොඩක් විතරයි. නිකන් වචන ගොඩක් විතරයි. තෝර බේරගෙන නැති දෙයක් විතරයි. ඒ නිසා ධර්මය ඉගෙන ගැනීමේදී ඒ ධර්මය ධර්මයේ විදිහට ඉගෙන ගන්න බලන්න. ඒ ධර්මයේ අර්ථය දැනගෙන ඉගෙන ගන්න. එතකොට අප දැනගන්න ඕන දෙවියන් මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දෙවියන් මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දායාද කරන ප්‍රථම ධර්මය ප්‍රථම සත්‍යය තමයි දුක්ඛාරය සත්‍යය ඊළඟට දෙවියන් මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස බුදු කෙනෙක් පෙන්වන දෙවන ධර්මයේ තමයි දුක්ඛ සමුදයාරි සත්‍යය. ඊළඟ සත්‍යය තමයි දුක්ඛ නිරෝධාරි සත්‍යය. ඊළඟ සත්‍යය තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍යය. දැන් අපි කරුණු ගොඩක් තේරුම් ගත්තා ඉගෙන ගත්තා. මේ කරුණු මෙලෙසම මතක තියාගෙන සීකරගෙන මෙලෙසම දරා ගන්න මතක තියාගන්න මේ විදිහට දරාගත්තොත් මේ අපිට සිහි කරගන්න පුළුවන්. මේ විදිහට මේ ධර්මයේ දරා ගන්නවා කියන්නේ පිළිගන්නවා. මේ විදිහට මේ ධර්මයේ දරාගත්තොත් මේ ධර්මයේ සිහි වෙයි. මෙලෙස සිහි වෙයි. එහෙම සිහි වෙනවනම් යම් කෙනෙකුගේ සිත ධර්මයෙන් ඈතට යන්නේ නැහැ. ධර්මයෙන් ඈතට නොයන සිත බුදුරජාන් වහන්සේගෙන් ඈතට යන්නේ නැහැ. බලන්නතොර ධර්මයෙන් ඈතට නොයන බුදුරජාණන් වහන්සේගෙන් ඈතට නොයන සිත ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට සුදුසුයි. ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට නියමිතයි. ඉතින් මේ විදිහට ධර්මය ඉගෙන ගන්න. එතකොට අප ඉගෙනගත්ත ඒ බුදුරජාන් වහන්සේ වදාළ පළමු ආරි සත්‍ය කුමක්ද? දුක්ඛාරි සත්‍යයි. දැන් අපි ඒ දුක්ඛාරි සත්‍යයත් බුදුරජාන් වහන්සේ අපට පෙන්වූ ආකාරයෙන්ම යලි මතක් කරගත යුතුයි. බුදුරජාන් වහන්සේ ලෝකයට පෙන්වන ලෝකයට පනවන ලෝකයට විවෘත කොට දක්වන පළමු ආර්ය සත්‍යය දුක්ඛාරි සත්‍යය. එහිදී බුදුරජාන් වහන්සේ මේ විදිහට පෙන්වනවා මහණෙනි ඉපදීම දුකක්. ජාතිපි දුක්ඛා. වයසට යෑම දුකක්. ජරාපි දුක්ඛා. රෝග පීඩා හට ගැනීම දුකක්. ව්‍යාධිපි දුක්ඛෝ. මරණයටපත් වීම දුකක් මරණම්පි දුක්ඛං ප්‍රේයන්ගෙන් වෙන්වීම දුකක් පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රයන් හා එකතු වීම දුකක් අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ කැමැති දේ නොලැබීම දුකක් යම් පිංචං නලබති තම්පි දුක්ඛං මහණෙනි මේ දුක කියන ආරි සත්‍ය මෙයයි මහණෙනි මේ විස්තර විදියට කියපු ආරි සත්‍ය මේ විස්තර විදිහට කියපු දුක කෙටියෙන් සංක්ෂිප්ත විදිහට කිව්වොත් මහණෙනි පංච උපාදානස්කන්ධයම දුකයි කියලා බුදුරජාණන් පෙන්වා දෙනවා. එතකොට ඒ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පීහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා කියලා භාගතුන් වහන්සේ ප්‍රථම වරට ප්‍රථමයෙන් පළමු වරට දුක්ඛාරි සත්‍ය ලෝකයට පනවනවා. ඒ පැනවිල්ල කිසිවෙකුට අපිට පෙරලන්න බෑ. කිසි කලක කිසිම జగතෙකුට ඒ ධර්මය අපිට පෙරලන්න බෑ. වෙනස් කරන්න බෑ. කරුණුත් පෙන්නලා නුවණැත්තෙකුට වාදයකට ගන්න බෑ අභියෝග කරන්න බෑ. ඒතර අපි ධර්මයේ ඉගෙන ගන්නකොට බණ ඉගෙන ගන්නකොට මේ දුක කියන ආරි සත්‍ය ගැන දැනුම අපිට තුළ දියුණු වෙන්න ඕන. මේ ආරි සත්‍ය ගැන ධර්මඥානය අපිට තුළ දියුණු වෙන්න ඕන. ඒතර මේ ධර්මඥානය දියුණු වෙනවා කියන්නේ කරුණ දැන ගැනීම නෙවෙයි. ඒ ධර්මඥානයේ දියුණු වීම තුළදී ඒ දියුණු වීමෙන් අප තුළ හට ගන්න ඕන දැනුම එහෙම නැත්නම් අප තුළ හට ගන්න ඕන ස්වභාවය තමයි මේ තමයි බුදුරජාණන් වහන්සේ පළමු වතාවට ප්‍රථමයෙන් ලෝකයට පෙන්වූ ආරි සත්‍යය මේ ආරි සත්‍ය අපිට හරවන්න බෑ මේ ආරි සත්‍ය අභියෝගයට ලක් කරන්න බෑ කියන දැනුම අපට ඉපදෙන්න ඒ දැනුම අප තුළ බලවත් වෙන්න ඕනේ. ඒ දැනුම අප තුළ පූර්ණත්වයටපත් වෙන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට අපි සමග වාද කරන්නත් බැරි වෙන්න ඕන. අන්නේ විදිහට අපතුල පළමු ආරි සත්‍ය ගැන දැනුම දැනීම හොඳින්ම පිහිටනවා නම් මේ ලෝකේ කිසිවෙක් අප සමග වාදිට එන්නේ නැහැ. කිසිම නුවණැත්තෙක් අඳබාලෙක් වාද කරයි. අඳබාලෙක් අපි වාදට යන්නේ නැහැ. ආරි සත්‍ය ගැන දන්න කෙනාට වාදෙට ඒ ගැන වාදෙට කිසිවෙක් එන්නේ නැහැ කියලා අපි දන්නවා නුවණැත්තෝ එන්නේ නැහැ. එන්නේ අඳබාල නුවණ නැති අය. ඒ අය සමග වාදයට අපි යන්නේ නැත්තේමක් නිසාද? ඒ වාදයට ගත නොහැකි දෙයක් එක වාදයට යන්නේ නැහැ අපි. අපතුල දැනුම නැත්නම් අපි ඇවිස්සලා යනවා වාදයට. එහෙනම් එහෙනම් තේරුම් ගන්න ආරි සත්‍ය ගැන නොවැණිති කිසි කෙනෙක් වාදෙට එන්නේ නැහැ. වාද කරන්නේ නැහැ. මක්නිසාත් අභියෝගයට ලක් කරන්න බෑ ඒක. ඒක පරම සත්‍ය සංශෝධනය කරන්න බැරි දෙයක්. ඒතර අපිට අපිට යම් කෙනෙක් වාද කරනවා අපිට තේරෙන්න ඕනේ එක්ක මේගොල්ලන් ආරි සත්‍ය දන්නේ නැහැ. අන්ධ බාල. එහෙම අපතුල අපතුල ආරි සත්‍ය ගැන දැනුම හොඳට පිහිටලා නම් ඊට හොඳින් අපේ අවබෝධය අවබෝධ ඥානය එහෙම නැත්නම් දැනුම පිරිසිදුයි නම් අපේ සිත ඇවිසලා යන්නේ ලෝකෙම ඇවිසෙන්න පුළුවන් අපේ සිත ඇවිසෙන්නේ ඒ ලෝකයේ ඇවිසීමත් එක්ක බලන්නතර අපි කොයිතරම් නිවැරදියි බවටපත් වෙනවද දහම් දැනුම ධර්මඥානයේ පිරිසුදු වීමෙන් කියලා. එතකොට පළමු ආරි සත්‍ය තමයි දුක්ඛාරි සත්‍ය. එතකොට අපි කාරණා ඒ ආරි සත්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කළ විදිහට අපි ඉගෙන ගත්තා දුක්ඛාරි සත්‍ය. ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යෑම දුකක්, මරණයටපත් වීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්නේ දුකක්, අප්‍රියයන් හා එකතු වීම දුකක්, කැමැති දේ නොලැබීම දුකක්. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය දුකක් විදිහටයි දුක්ඛාර සත්‍ය අපට කියලා දීලා තියෙන්නේ. ඒතර පංච උපාදානස්කන්ධය දුකක් කියලා පෙන්වන්නේ බුදුරජාන් වහන්සේ අවබෝධ කළ බුදුරජාණන් වහන්සේගේ වචනය. ඒ බුදු කෙනෙක් පහළ වීමෙන් තමයි ඒ ලෝකයට විවෘත වෙන්නේ. එතකොට සාමාන්‍ය විවහාර භාෂාව තුල ඉන්න කෙනාට ඒක තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ බුද්ධ භාෂිතය විවහාර භාෂාවට නගන්න බුදු කෙනෙකුට පුළුවන්. එතන අපේ බුදුරජාන් වහන්සේ ශාසනයේ දීර්ඝ කලක් පැවැත්වීම පිණිස ශ්‍රාවකීන් ඇතිවීම පිණිස ඒ බුදුරජාන් වහන්සේගේ අවබෝධය සාමාන්‍ය විවහාර භාෂාවට නගලා ධර්මයේ මතු කරලා පෙන්නනවා. ඒ නිසා තමයි මුලින්ම බුදුරජාණන් පෙන්නන්නේ ඉපදීම දුකක් වයසට යෑම දුකක් ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක්, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එකතු වීම, කැමති දේ නොලැබීම මේ කියන දේවල් දුකක් කියලා පෙන්වන්නේ ඒකයි. එතකොට අපට තේරෙන්න ඕන ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එකතු වීම, කැමති දේ නොලැබීම මේ කියන ධර්මයන් බුදුරජාණන් වහන්සේ කියන පරිපූර්ණ අවබෝධයෙන් යුක්ත අතිශය පාරිශුද්ධ වූ සිතෙන් යුක්ත බුදු කෙනෙක් විසින් පෙන්වද්දී අප මේ පිළිගත යුතුයි. පිළිගන්නේ අපට දැනෙන අපි භාවිත කරන වචන තියෙන. ඒතර මේ වචනින් කියද්දී අපි මේක අපට මේක තේරෙන්න ඕන. ඒතර ඒක තේරෙන්නේ නැති කෙනා විශ්ින් කල යුත්තේ කුමක්ද තේරෙන්නේ නැති කෙනා මොකද කරන්න ඕන? දැන් බලන්න ඉපදීම දුකක් කිව්වහම ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. නේද? ඉපදෙන කෙන වචනේ අපි දැනගත්තා ඉපදීම දුකක් කියලා අපිට තේරෙන්නේ නැහැ. වයසට යෑම දුකයි කියන එක. වයසට යෑම කියන එක තේරෙනවා. නමුත් ඒක දුකයි කියන එක එකපාරට නොතේරෙන්න පුළුවන්. එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ලෙඩ බීම දුකයි කියන එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මරණයටපත් වූ දුකයි කියන එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියන එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අප්‍රියයන් හා එකතු වූ දුකක් කියන එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. කැමති දේ නොලැබීම දුකක් කියන එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බලන්න ඒ වචන අපිට භාවිත අපි භාවිත කරන අපි නිතර භාවිත කරන පොඩි කාලේ ඉඳන් අපේ වයසේදී කොච්චර වතාවක් මේ වචන අපි භාවිත කළාද? ලෙඩවීම, වයසට යෑම, මරණය, ප්‍රියන්ගෙන් වෙන් වෙන එක, අප්‍රියන් හා එකතු වෙන එක. කැමති දේ නොලැබීම. මේ වචන අපි කොච්චර පාවිච්චි කළාද? නේ? අපි මේ වචන වලට සම්බන්ධ සිද්ධියට අපි කොච්චර දැකලාද? නේද? නමුත් බලන්න මේ ධර්මය අප තේරුම් ගන්න නැහැ. නේ? අපි භාවිත කරන වචන. අපට සිදුවෙන සිදුවීම්. ඒතර කොහොමද මේ ධර්මයට අපි පැමිණෙන්නේ? මේ ධර්මය අපි කොහොමද ජීවිතයට සම්බන්ධ කරගන්නේ? බලන්න දුක කියන ආරි සත්‍යයට අයිති ධර්මයන් බලපුවාම එදිනෙදා අපි නිතර කතා කරන වචන තියෙන්නේ. මේ ධර්මතාව මොන නොගැහුණු මිනිසෙක් ලෝකේ නැහැ. නේද? ලෙඩවීමට ගොදුරු නොවුන කෙනෙක් නැහැ. වයසට යෑමට ගොදුරු නොවුන. ඒත් වයසට නේද? වයසට යනවා කියන නොදන්නා කෙනෙක් ලෝකේ නැහැ. ලෙඩවීම කියන නොදන්නා, මරණය කියන නොදන්නා කෙනෙක් නැහැ. ඒතරම්ම භාවිතයේ තුල තියෙන වචනෙන් ධර්මයේ කියද්දී මේ ධර්මයට අපට පැමිණෙන්න බැරි නම් හේතුව මොකක්ද? දැන් දුක්ඛාර සත්‍යය තුල තියෙන වචන අපට සමීපයි. එතන ඉහා වචන සමීප නැති නිසායි මම කියන්නේ. දැන් බලන්න ඊළඟට දැන් ඔබට තේරෙයි දුක්ඛ සමුදය ආරි සත්‍ය ගැන බලන්න. දුක්ඛ සමුදය ආරි සත්‍ය විදිහට පෙන්වන්නේ කුමක්ද? පුනර්භවය ඇති කරන නන්දි රාගයේ තියෙන ඒ එතන සතුටින් පිළිගන්නා වූ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හාවයි දුකේ හට ගැනීම කියලා පෙන්වනවා. අපි කෙටින් ඉගෙන ගත්තොත් තණ්හාව තමයි දුකේ හට ගැනීම. දැන් බලමු දුක්ඛාරි සත්‍ය තුල විස්තර වෙන වචන සහ දුක්ඛ සමුදය ගැන විස්තර වෙන වචනවලදී අපිට වඩා තේරෙන වචන කොහෙද තියෙන්නේ? දුක්ඛාරි සත්‍ය විස්තර කරද්දී තේරෙනව නේද? දුක්ඛ සමුදය ගැන කියන දෙනකොට අපිට තේරුම් ගන්න අමාරු වචන ටිකක් නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, පුනර්භවය ඇති කරන මේ වගේ වචන අපිට ටිකක් හුරු නැහැ. නුහුරු ගතියක් තියෙනවානේ. ඊට පස්සේ බලන්න ඒ තණ්හාවම ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙලා යනවා. ඒතර තුන්වෙනි ආර්ය සත්‍යයත් විස්තර කරද්දී අපට තරමක් තේරුම් ගන්න අමාරුයි නේ. ඊට පස්සේ බලන්න දුක නැති වෙන මාර්ගය ගැන කියා දෙද්දී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8කින් යුක්ත මාර්ගය දුක නැති වෙන මාර්ගය විදිහට පෙන්වනවා. හතරවෙනි ආරි සත්‍යය. ඒතර ඒ වචනත් අපට තරමක් නොහුරුයි. නමුත් බලන්න පළමු ආරි සත්‍ය පෙන්වන වචන අපට හොරුයි. නේද? බුදුරජාණන්සේ පෙන්වා දෙනවා එක් ආරි සත්‍යයක් ගැන අවබෝධය ඇති වුණොත් ආරි සත්‍ය හතරම ගැන අවබෝධය ඇති වෙනවා. ඒතර අපට ආරි සත්‍ය හතර ඉගෙන ගනිද්දී වචනවල අර්ථය අපට ගොඩාක් තේරුම් නැති වුණාට අපිට සමීපව පෙන්වා දෙන අපිට තේරෙන වචන තියෙන ආර්ය සත්‍ය තියෙනවා නේද? නමුත් බලන්න මේ අපිට තේරෙන වචනයෙන් බුදුරජාන් වහන්සේගේ අවබෝධය විස්තර කරද්දී අපිට තේරුම් ගන්න නොහැකි වෙන්නේ ඇයි? එහෙමනම් අපි මේ ධර්මයේ තේරුම් ගන්නට නම් අප තුළ තියෙන සුදුසුකම් මොකද්ද? දැන් අපි මේ මේවා දන්නවනේ නේද? ආර්ය සත්‍ය හතර දන්නවා. නමුත් බලන්න ආර්ය සත්‍ය හතර දැනගත්තට ඒ ගැන අවබෝධ ඥානය නැත්නම් සම්මාදිට්ඨියටපත් වෙලා ඒ නිවන් මාර්ගට පැමිණලා ඒ ගැන විශ්වාසයෙන් ඉන්න අය කී දෙනෙක් ලෝකේ ඉන්නවා? හොයාගන්න අමාරු නේද? නේද? අඩුම වශයෙන් මේ ජීවිතය ඉවර වෙන්න පෙර අවබෝධ කරගන්න ඕන කියන හැඟීමක් කී දෙනෙකුට තියෙන්නේ? ඈ? කවදා හරි බලන්න පුළු බලන්න ඕන කියන හැඟීමන තියෙන්නේ. පෙනෙන එහෙම නැත්නම් මේ හිතන විදිහවත් මෑත කාලෙක ඒබඳු දෙයක් අත්කර ගන්න නැත්නම් හිතක් නෑනේ. නේද? කවදා හරි අපි නිවන් දකින්න කියලා වගේ ධාම දීග නොපෙනෙන අනාගතයක් තුළ තමයි ඉන්නේ. ඒතර ඇයි මේ ආර්ය සත්‍ය හතර අපිට තේරෙන වචනෙන් තියෙද්දි කොහොමද අපි එතෙන් පැමිණෙන්නේ? මොකක්ද ඒකට තියෙන සුදුසුකම? ඒකට තියෙන පළමු සුදුසුකම තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තිබුණොත් මේ ආර්ය සත්‍ය හතර අපට තේරෙන්න පටන් ගන්නවා. දැන් ඒතකොට ශ්‍රද්ධාව කියන එක අපි හිතුවට වඩා වෙනස් දෙයක් කියලා ඔබට තේරෙන්න නේද? දැන් අපි මේ ධර්මයේ දන්නවා ආරි සත්‍ය හතර දන්නවා අපි දහම් පාසලදී ඉගෙන ගත්තේ ගොඩක් අයනේ. ඊට පස්සේ ඉස්කෝලෙන් කාලේ ඉගෙනගෙන විභාග වලට ලීලා තියෙනවා. පස්සේ අපි බණට අහලා තියෙනවා, පාඩම් කරලා තියෙනවා කියලා තියෙනවා. නමුත් අපට ඒ කියන්නේ අවබෝධ ඥානයක් නැහැ. අවබෝධ ඥානයයි වඩා වටින්නේ. මොකද ඒ මේ ධර්මයන් ගැන අවබෝධයක් නැත්නම් දැනුම පිරිසුදු නැත්නම් කොහොමද දැනුම පිරිසුදු අපිට කලින් ඉගෙනගත්ත විදිය තියෙනවද නේද ඒ විදිහට අපේ දැනුම තියෙන්න ඕන ඒතර මේ දැනුමේ අර්ථය අපි දැනෙන්න ඕන මේ ධර්මයේ අර්ථය අපිට දැනෙන්න ඕන අර්ථය කුමක්ද රාගදේශ මොහ ෂේවීම අර්ථය රාගදේශ මොහ යලි උපදින් නැති විදිහට නිරුද්ධ වීම කියන අර්ථයට අපි පැමිණෙන්න ඕන මක් නිසාද එයයි ශ්‍රේෂ්ඨත්වයටපත් වීම ඒ ශ්‍රේෂ්ඨ ජීවිතය කුමන අර්ථයක්ද ඇති කරන්නේ ධර්මයේ අර්ථය රාග දේශමෝ දුරු කර ගැනීම. රාග දේශමෝ දුරු මිනිසෙක් නිර්මාණය වීම. ඇයි රාග දේශමෝ දුරු කෙනෙක් බවට පත්වීමේ කුමන අර්ථයක්ද එතන තියෙන්නේ? දුකෙන් නිදහස් වීම. රාග ද්වේෂමෝ යම් තැනක තියෙනවා නම් එතන දුක් තියෙනවා, පීඩා තියෙනවා. කරදර, කම්කටොළු, හිරිය, කෙරවලක් නැති දුක් පීඩා එතන තියෙනවා. ඒතරේ දුක් පීඩා සියල්ලම ෂේ වෙලා කිසිම දුකක් යලි හට නොගන්නා ස්වභාවයක් ඇද්ද? ඒක ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨයි. කිසි දුකක් හට නොගන්නා ස්වභාවයක් ඇද්ද? ඒක ශ්‍රේෂ්ඨයි. යාන්තම් නොනක් කියන කෙනත් ඒක පිළිගන්නවා. ඒතර අන්නේ බඳු ශ්‍රේෂ්ඨත්වයටපත් වීම පිණිසයි ධර්මයේ තියෙන්නේ. ඒතර ඒ කුමන ධර්මයක්ද? ආරි සත්‍ය හතර, ධර්මතා හතරයි ඒකට තියෙන්නේ. ඒ ධර්මතා හතර තමයි බුදුරජාන් වහන්සේ පළමු වරට දෙවෙනි වරට තුන්වෙනි වරට හතරවෙනි වරට කියලා ලෝකයට පනවන. ඒතර ඒ ධර්මතා හතර අපට තේරෙන වචනෙන් අපේ භාවිතයේ තියෙන වචනෙන් අපට පෙන්වනවා. ඒ පෙන්වන ධර්මය අප දැනගෙන ඒ අවබෝධ කරගන්න අසමර්ථයි නම් අසමර්ථ වෙන්න හේතුව ශ්‍රද්ධාව නැතිකම. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකීන්ගේ ප්‍රථම කෙනා සද්ධානුසාරී කෙනා කියලා පනවන්නේ. සද්ධානුසාරී ශ්‍රාවකයා සෝතාපන්න නොවි එතන සම්මාදිටිටපත් නොවි කලෝරිය කිරීමක් වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් පෙන්නනෝනේ නේද සද්ධාවටපත් වුණ කෙනා සද්ධානුසාරී කෙනා සෝතාපන්න නොවි කලෝරිය කරන්නේ නැහැ එහෙනම් කලෝරිය කරන්න පෙර ඔහු සෝතාපන්න වෙනවාමයි එතකොට ඒ සද්ධාවටපත් වීම තමයි ධර්මාබෝධය නැත්නම් ආරි සත්‍ය පිළිබඳ අපට අවබෝධ ඥානය හොඳින් පිහිටීම පිණිස උපකාර වෙන්නේ ශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම. බුදුරජාන් වහන්සේ අවබෝධය අදහා ගැනීම. සද්ධාති තථාගතස්ස බෝධින් කියලයි ශ්‍රද්ධාවට කියන්නේ. එතන සද්ධාති කියලා කියන්නේ අදහා ගන්නවා කියන එක. කුමක්ද අදහා ගන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ යමෙක් අදාහගත්තොත් අදාහ ගන්නවා කියන්නේ පිළිගන්නවා කියන එකයි. ඒතර ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහගත්තොත් පිළිගත්තොත් ඒ ශ්‍රද්ධාව. ආන්නේ විතර ධර්මය අදාහගත්තොත් භාගතුන්ගේ අවබෝධය තමයි ධර්මයේ තුල පෙන්වන්නේ. ධර්මයේ අහලා ධර්මයේ ඉගෙනගෙන ඒ භාගතුන්ගේ අවබෝධය අපි දරාගත්තොත් පිළිගත්තොත් අදාහගත්තොත් ඒ අපේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවටපත් වුණ කෙනාගේ ස්වභාවය තමයි ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය ගැන අතිශය ගෞරවයක්. ඒ ගැන සිත සතුටටපත් වන පිළිගැනීමක් ඒ හිතේ උපදිනවා. ඒ ධර්මයේ ගැන සිත සතුටටපත් වෙන ගෞරවාදරයක්කින් යුක්ත කෙනා ඒ ධර්මයේ යලි යලි ශ්‍රවණය කරන්නට ඒ ශ්‍රවණය කරන ධර්මය ධර්මයේ තිබෙන විදිහටම ධර්මයේ මෙනෙහි කරන්නත් ඔහුගේ සිත කැමති වෙනවා. ඒකයි ශ්‍රද්ධාවපත් වෙන කෙනාගේ ස්වභාවය. නැත්තම් අපි ශ්‍රද්ධාව කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් මේ අර හැඟුම් බර ගතිය. දැන් සමහරු වන්දිනකොට හැඟීම් බර වෙනවා. එහෙම නැත්තම් බණහනකොට හැඟීම් බර වෙනවා. චෛත්‍ය එහෙම නැත්තම් බෝධින් වහන්සේ පිල් වහන්සේලා දැක්කාම හැඟීම් බර වෙනවා. ඒක ශ්‍රද්ධාව නෙමෙයි. ඒක ශ්‍රද්ධාව වගේ සාමාන්‍ය ස්වභාවයක්. ඒක වෙන වෙන තැන්වලත් ඒ වගේ හැඟීම් බර වෙනවා. ඒතර ඒක ශ්‍රද්ධාව විදිහට අපි පිළිගැනීම සුදුසු නෑ. ශ්‍රද්ධාව නම් ශ්‍රද්ධාව තියෙනවා නම් ඒක හේතු සහිතයි. ඒකෙන් ඒක හේතුවක් බවට පත්වලා එයින් යම් ඵලයක් තියෙනවා. ශ්‍රද්ධාව අප තුළ තියෙනවා නම් එයින් අපේ සිත කැමති වෙනවා ඒ බුදුරජාන් වහන්සේ අවබෝධයේ යලි යලි සිහි කරන්න. එලෙසම සිහි කරන්නට අපේ හිත නැමෙනවා. ඒක තමයි ධර්මතාවය. ඒ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ශ්‍රද්ධාවටපත් වුණ කෙනා සෝතාපන්න නොවි කලුරිය කරන්නේ නැහැ කියලා නිශ්චිත වශයෙන් පෙන්වන්නේ ඒකයි. බලන්නක ශ්‍රද්ධාව කියන්නේ නිකන් ලාමක හැඟුම්බර නිකන් හැඟීමක් උපදින මේ කඳුළු පෙරෙන ඇඬෙන එහෙම නැත්නම් මේ අපි අර අමුතු විදිහේ විදිහට අපි හැසිරෙන විදිහේ දෙයක් නෙවෙයි නේද? එහෙම නෙවෙයි. ඒක සාමාන්‍ය කටයුතුත් වෙන්න පුළුවන් එකක් ඒ හැඟුම් බර ගතිය. ඒතර ඔබ සද්ධාව විදිහට ඒක හිතන්න එපා. සද්ධාව තියෙනවා. සද්ධාවටපත් වුණා නම් සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දරා ගන්නවා, පිළිගන්නවා, අදාහ ගන්නවා කියන එක. අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහගන්නේ ධර්ම ශ්‍රවණේ. වෙන දෙකින් නෙවෙයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් බණ ඇසීමෙන් ඒ අහන දේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ විදිහට අපි දරාගත්තොත් ඒ සිත පෙළඹෙනවා යලි ඒ විදිහටම බණ අහන්නටත් ඒ ඇසු කරුණු සිතෙන් මෙනෙහි කරටත් අපි පිළිගන්න. අපි අපේ සිත කැමති වෙනවා. ඒක ධර්මතාවයක්. ඒක වළක්වන්න බෑ කාටවත්. ඒ ධර්මතාව කියලා කියන්නේ ලෝකයේ වළක්වන්න බැරි. මොන විදිහකින්වත් වෙනස් නොවලා දේවල්ටයි ධර්ම කියලා කියන්නේ. ධර්මතා. ඒවා සිද්ධ වෙන දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය යමෙක් දරාගත්තා නම් ඒකට ශ්‍රද්ධාව කියනවා. ඒ ශ්‍රද්ධාව යමෙකුගේ හිතේ ඇති වුණා නම්, ඉපදුනා නම් ඒ දරාගත්තේ භාගතුන් වහන්සේගේ අවබෝධයනේ. ඒ අවබෝධය අපි දරාගත්තේ බණහලනේ. බුද්ධ වචනය අහලනේ. එතන නිවැරදි බුද්ධ භාෂිතයට අහුම්කම් දුන්නා නම් එයාප පිළිගත්තා නම් ඒ බුද්ධ වචනයේ සිහිවීම ධර්මතාවය. වළක්වන්න බෑ. ඒතර බලන්න යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ අතිශය පාරිශුද්ධ ඊ타ම පිරිසිදු සිතින් යුක්ත කෙනෙක් පරිපූර්ණ අවබෝධයෙන් යුක්ත කෙනෙක් ලෝකයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ අවබෝධයේ පිරිලා අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කරගෙන ඉන්නේ ඒ වගේම දෙවියන් මිනිසුන් කෙරෙහි අප්‍රමාණ මහා කරුණාවෙන් යුක්තයි. මුළු මනින්ම පරාර්ථයෙන් යුක්තයි. බුදුරජාන් වහන්සේ මේ ලෝකයේ තව කෙනෙකුට සම වෙන්නේ නැති අග්‍රම වූ කෙනා මේ විදිහට බුදුරජාන් වහන්සේ කෙරෙහි අපමණ සතුට උපදින සිතින් යුක්තව බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරවාදරෙන් බුදුරජාන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙනවා නම් අන්න ඔහුට ඒ බුද්ධ වචනේ පිළිගැනීමට ඔහුගේ සිත කැමති වෙනවා ඒක තමයි ශ්‍රද්ධාව ඇති කරගන්නා වූ පිළිවෙල. වෙන ක්‍රමයකින් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ අපිට පොත් බලනවා. පොතක් බලලා එහෙම කවදාවත් ගන්න බැරි. මොකද බුදුරජාන් වහන්සේගේ ස්වභාවය ගැන අපිට පිළිගැනීමක් නැත්නම් කොච්චර පොත් බල බලා කරනවත් කොච්චර අපි කරුණු අහගෙන හිටියත් ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. එහෙනම් ශ්‍රද්ධාව ඇති වෙන්න නම් බුදුරජාන් වහන්සේ වදාළ ආරි සත්‍ය අහන්නත් ඕන. බුදුරජාන් වහන්සේගේ ස්වභාවය ගැන අපිට දැනුමක් තියෙන්න ඕන. ස්වභාවය කුමක්ද? බුදුරජාන් වහන්සේ මුළුමනින්ම පිරිසිදු සිතකින් යුක්තයි. කිලිටි නැහැ. බුදුරජාණන්සේ සිතේ කිලිටි නැහැ. පාරිශුද්ධයි. ඊළඟට ලෝකය ගැන දැනුම පරිපූර්ණයි. විශිෂ්ටයි. කිසි වෙකුට අභියෝග කර නොහැකි. මේ විදිහට බුදුරජාන් වහන්සේගේ ස්වභාවය ගැන අපට දැනුමක් පිළිගැනීමක් දැනුම ගැන පිළිගැනීමක් ඒකත් පිළිගැනීමක් තියෙන්න ඕනේ. එතකොට අන්නේ බඳු ගෞරවයකින් බුදුරජාණන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්න පටන් ගත්තොත් ඒ ඇහුම්කන් දෙන කෙනාගේ සිත ඒ බුද්ධ වචනේ පිළිගන්නවා. සිතට ඒ බුද්ධ වචනේ පිළිගන්න සිද්ධ වෙනවා. ඒක ධර්මතාවයි. ඒ විදිහට බුද්ධ වචනේ පිළිගත්තොත් ඒ මොහොතේ පටන්ම ඒ සිත ඒ බුද්ධ වචනේ මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒතර බුද්ධ වචනේ එලෙසම මෙනෙහි කරනවා නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට බුද්ධ වචනේ කුමක්ද? දුක කියන ආරි සත්‍යය බුද්ධ වචනේ. දුකෙහි හට ගැනීම කියන ආරි සත්‍යය බුද්ධ වචනේ. දුකෙහි නැතිවීම කියන ආරි සත්‍යය බුද්ධ වචනේ. දුක නැති වෙන මාර්ගය කියන ධර්මය බුද්ධ වචනේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය එහෙම බුදුරජාණන්සේ පරිපූර්ණ පාරිශුද්ධ භාවය බුදුරජාණන් වහන්සේගේ ලෝක විශේෂ පිළිබඳ දැනුමේ පරිපූර්ණ බව ගැන අපමණ විශ්වාසයෙන් පිරුණු සතුටෙන් යුක්ත බුදුරජාන් වහන්සේ ගැන ගෞරවාදරයෙන් ඒ ආරි සත්‍ය ගැන ශ්‍රවණය කරද්ද ඒ සැනින් අපේ සිත ඒ ධර්මයේ පිළිගන්න අදාහ ගැනීමටපත් වෙයි. අවබෝධයක් නැති වෙන්න පුළුවන් අදාහ ගන්නවා පිළිගන්නවා. ඒ අදාහගත් ඒ පිළිගත් සිත ඒ මොහොතේ පටන් ඒ සැනින්ම ඒ ධර්මයේ මෙනෙහි කරලා ඒ සිත කැමතියි. මෙනෙහි වෙනවා. අපට ආයාසයක් එන්නේ නැහැ. අපට පීඩාවක් එන්නේ නැහැ. ඒක තමයි ධර්මය. ඒක තමයි සද්ධානුසාරී කෙනා ධම්මානුසාරී කෙනා බවට පත් වෙනවා කියලා කියන්නේ. සද්ධානුසාරී කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ අවබෝධය අදහාගත් කෙනා. ඔව් වැඩි කල නොගොස් අකාලිකව කල්පමාවකින් තොරව ඔහුගේ සිතේ යොන්සෝ මනසිකාරය එහෙම නැත්නම් බුද්ධ වචනේ එලෙසම මෙනෙහි කිරීම සිද්ධ වෙනවා. එවිට ඔහු ධම්මානුසාරී කෙනා බවට ප්‍රමාදයකින් තොරවපත් වෙනවා. ඒතර ඔහු ධර්මයේ පුරුදු කරන කෙනා බවටපත් වෙනවා. යමෙක්ගේ සිතේ බුද්ධ වචනේ මෙනෙහි කිරීම පවතීද බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට සිත පවතීද ආරිසත්‍ය මෙනෙහි කරයිද ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය පවත්වනවා කියලා කියන්නේ ධම්මානුසාරීකම ධර්මයට අනුව හිතනවා. අපි සිත කය වචනේනේ හසුරවන්නේ ඕනම මිනිස්සෙක් සතෙක් වේවා. දැන් සත්තුන්ට වචන නැහැ. නමුත් මිනිස්සු දෙවියන් මිනිසුන්ට වචන තියෙනවා. ඒතර දෙවියන් වේවා මිනිසුන් වේවා හසුරවන්නේ මෙහෙවන්නේ සිත කය වචනේ. අපි තුන්දොර කියලා ඉගෙන ගන්න. එතකොට ඒ සිතෙන් කයෙන් වචනයෙන් හැසිරෙද්ද ඒ සිත කය වචනේ ධර්මයට අනුව හසුරුවද්ද ඒක ධම්මානුසාරයි. ඒ ස්වභාවය. ඒතර යමෙක් මුලින්ම ධර්මයට අනුව හසුරුවන්නේ උගේ සිත. ඒක යෝනිසෝ මනසිකාරය. ඒකයි ඒ යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණේ. ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ මුල් වෙලා ධම්මාන ධම්ම පටිපදාව ඇති වෙනවා. ධර්මයට අනුව ජීවත් වෙන්න පුරුදු වෙනවා. එතකොට සිත කය වචනේ තුන්දරම අධර්මයෙන් ඈත් වෙනවා ධර්මයට අනුව හැසිරෙනවා. එතකොට ඒ ඒ විදිහට ධර්මයට අනුව හැසිරෙන්නේ සිත යොරුස මනසිකාරය තුල තිබෙනවා නම්. එතකොට යොරුස මනසිකාරය තුල ඉන්නවා කියලා කියන්නේ ධර්මාන ධර්මයේ පුරුදු කරනවා නේද? එයාට කියනවා ධම්මානුසාරී කෙනා කියලා. එතකොට යම් කෙනෙක් යොරුස මනසිකාරය තුල ඉන්නවා නම් ඔහු ධර්මයේ පිළිගත් කෙනා ඔහුගේ සිත ධර්මයේ පිළිඅරගෙන බුදුරජාන් වහන්සේගේ ධර්මය පිළිගත්තේ ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය දරාගත්ත නිසා. ඒ භාගතුන් වහන්සේ අවබෝධය දරාගත්තේ ඒ භාගතුන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දුන්නේ බුදුරජාන් වහන්සේ ගැන අපමණ විශ්වාසයෙන් අපමණ සතුටු සිතෙන් පැහැදීමෙන් යුක්තව ඒ භාගතුන් වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක් පාරිශුද්ධ සිතෙන් යුක්ත කෙනෙක් කිසි කලක කිලිටි නොවන විදිහට සිත පිරිසිදු කරගත්ත කෙනෙක් උන්වහන්සේගේ අවබෝධය පරිපූර්ණයි. අභියෝගයට ලක් කරන්න බැරි අවබෝධයෙන් යුක්තයි. දෙවියන් මිනිසුන් කෙරෙහි අපමණ කරුණාවෙන් යුක්තව අපටයි ධර්මයේ කියා දුන්නේ. අපට දුකෙන් නිදහස් වෙන්නයි මේ ධර්මයේ කියා දුන්නේ. මගේ විමුක්තිය පිණිස මට දුකෙන් නිදහස් වෙන්න කියා දුන් ධර්මයයි මම මේ අහන්නේ කියන ලස්සන හිතෙන් ඊටාම ගුණගරුක හිතෙන් බුද්ධ වචනයේට ශ්‍රවණය බුද්ධ වචනයේ ශ්‍රවණය කරද්ද බුද්ධ වචනට ඇහුම්කන් දෙද්ද මේ ධර්මයේ මට අවබෝධ කරගන්න ඕන කියන ලස්සන හිතින්, ಗುಣකරුප හිතින්, සතුට පිරුණු හිතින් බුද්ධ වචනයට අහුම්කන් දෙද්ද ඒ මොහොතේම බුද්ධ වචනේ පිළිගන්නවා. ඔහුට තේරෙනවා මේ ධර්මය බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් ලෝකයට කිව් ධර්මය අපිට පෙරලන්න කිසිම జగතික ලෝකේ නැහැ. ඔහු ඒ ධර්මය ලෝකේ තියෙන බලසම්පන්න දේ විදිහට පිළිගන්නවා. ඔහු නොයෙකුත් දේ ඉගෙනගෙන තියෙන්න පුළුවන්. එතකොට ඒ ඉගෙන ගත්තා වූ දේ සියල්ල දෙවනි පායට පෑගෙන දූවිල්ලක් වගේ ඔහුට සුළු දේවල් බවට පත් වුණා ලෝකේ තියෙන අනෙක් සියලු දේවල්. ඔහුට ඔහුට මුණ ගැහිච්ච ශ්‍රේෂ්ඨම දේ බුද්ධ වචනේ විදිහට ඔහු පිළිගන්නවා. අතිශය ගෞරවයෙන් ඔහු ධර්මයේ පිළිගන්නවා. ඒ පිළිගැනීම යම් වෙලාවකද යම්කගේ සිතේ හටගන්නේ ඒ මොහොතේ පටන් ධර්මයේ සිහිවීම ස්වභාවය. ඒක වළක්වන්න ඒ සිත අපිට පෙරලන්න කාටවත් බෑ. ඒකයි ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය කියන දෙක සම්මා දිට්ඨියට උපකාර වෙන බව බුදුරජාණන් පෙන්වා දෙන්නේ. යමෙක් ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් උපදවාගෙන තිබෙද්ද ඒක අභ්‍යන්තර විදියට ඇති වෙන එකක්. Taman යෝනිසෝ මනසිකාරය අභ්‍යන්තරයෙන් ඇති වෙන එකක්. ධර්ම ශ්‍රවණයෙන් පිටින් ඇති වෙනවා යෝනිසෝ මනසිකාරය අභ්‍යන්තරයෙන් ඇති වෙනවා. එතකොට අභ්‍යන්තරයේ තමයි ධර්මයේ පුරුදු වෙන්නේ. අභ්‍යන්තරයේ තුල ධර්මයේ පුරුදු වෙනවා නම් ඔහු ධර්මයේ පුරුදු කරන ධම්මානුසාරී කෙනා. ඔහු සෝතාපන්න නොවි කලෝරී කරන්නේ නැහැ. දැන් බලන්න ඒතර ආරි සත්‍ය හතර මුල් වෙලාම නේද ඒ ස්වභාවය ඒ தත්තරපත් වෙන්නේ. එහෙනම් යමෙක් ධර්මයේ මෙනෙහි කරද්ද ආරි සත්‍ය මෙනෙහි කරද්ද ඒ මෙනෙහි කිරීමෙන්ම ඔහු වරදින් මිදෙනවා නිවැරදි දේ තුල ඔහු පිහිටනවා. ඒ ඔහු තුල තිබෙන අවබෝධයෙන් ඔහු තුල තිබෙන තව කෙනෙකුගේ උපකාරයෙන් තොර අවබෝධයක් ඔහුට තියෙනවා. ඒ බුද්ධ වචනයට අනුව කල්පනා කිරීමෙන් මේ වරද මේ නිවැරදි දේ. ඒතර ඔහු වරද අතහරිනවා. නිවැරදි දේ තුල පිහිටනවා. ඒක ධම්මානුසාරී කෙනා බව කියලා කියන්නේ ඒකයි. ඒතර ඔහු යම් කලක ප්‍රාණඝාතය අතහරිනවා, සොරකම් කිරීම අතහරිනවා, වැරදි කාමසේවණේ අතහරිනවා, බොරු කීම අතහරිනවා, මද්ද්‍රව්‍ය භාවිත අතහරිනවා. ඒව අතහැරලා පිරිසිදු ජීවිතය තුළව පිහිටනවා. ඒක ධම්මානුසාරී කෙනා තුළ සිදුවෙන එකක්. ඒකයි බුදුරජාණන් පෙන්වන්නේ සද්ධාහටපත් තුන කෙනා අපායට වැටෙන කර්ම ඔහු තුල කිරීම අභාව්‍ය කියනවා. බලන්න සද්ධාහටපත් තුනොත් ඔහු යෝනිස මනසිකාරයට පැමිණෙනවා. ආරි සත්‍ය සිහි කරන්න ඔහු පෙළඹෙනවා. ඒතර ආරි සත්‍ය අවබෝධිනුම කරන අනිකුත් ධර්මයන් ඔහු යලි යලි යහනවා. ඒ ධර්මයන්ට ඔහුගේ හිත පෙළඹෙනවා. එතකොට ඔහුගේ සිත යහපත් දෙයක් බවට පත් වෙනවා. ඒ යහපත් සිතින් නරක දේ අතහරින්නත් හොඳ දේ තුල පිහිටන්නත් ඔහුට පුළුවන් වෙනවා. එතකොට ඔහු නරක දේ අතහැරලා හොඳ දේ තුල පිහිටනකොට ඔහුගේ සිත අපිරිසිදු වෙන්න තියෙන ඉඩ කඩ නැති වෙනවා. නරක දේ කරන්න කරන්න අපිරිසිදු වෙනවා සිත. නරක දේ අතහැරලා හොඳ දේ කරන්න කරන්න සිත අපිරිසිදු වෙන ස්වභාවය නැති වෙනවා පිරිසිදු වෙනවා. දැන් අපි අහලා තියෙනවානේ සියලු පව් අතහැරලා කුසල් උපදවන්නට භාගිනෝසයක් ප්‍රවාද කළා කියලා. එතකොට බලන්න සියලු පව් අතහරින්න නම් මේ පව කියලා අපි දැනගන්න ඕන. පව කියලා දැනගන්න නම් අපේ සිත තුල නේද ඒක පිහිටන්න ඕන. නේද? බලහත්කාරයෙන් පවෙන් නිදහස් වීමක් නෙමෙයි වෙන්න ඕන. ඒකට නීතියක් දැම්මම අපිට බලහත්කාරයෙන් අයින් වෙලා යනවා. නමුත් බලහත්කාරයෙන් අයින් වුණාට පව් කරන ස්වභාවය හිතේ තියෙනවා නම් සිත අපිරිසිදුයි. ඒතර යොනසමනසිකාරය එවතම් බුද්ධ වචනේ මෙනෙහි කරන සමර්ථ කෙනා තුළ පවට බය ලැජ්ජාව කියන ධර්මයන් ඉපදෙනවා. ඒතර පවෙන් ඔහු නිදහස් වෙනවා. සියලුම පව් නොකර සිටීමට ඔහුට පුළුවන්කම ලැබෙනවා. ඔහුට යම්තා කුසල් දහම් තිබේදී ඒ කුසල් දහම් උපදවා වඩන්න ඔහුට පුළුවන්කම ලැබෙනවා. එතකොට සියලු පව් නොකර කුසල් උපදවන කෙනා බවට පත් වෙනවා. එතකොට ඔහුගේ සිත යලි කිලිටි නොවන සිතක් ඔහුට ඉපදෙනවා. කිලිටි වෙනවනම් කිලිටි වෙන රාග ද්වේෂ මොහ වලින්. එතකොට පිරිසිදු වෙන්නේ රාග ද්වේෂ මොහ ෂේවීමෙන්. පව් නොකර සිටීමෙන්. කුසල් උපදවා සම්පූර්ණ කිරීමෙන්. රාග ද්වේෂ මොහ නූපදින ස්වභාවයටපත් වෙනවා. උපන් රාග ද්වේෂ මොහ ෂේ වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ධර්මයේ පුරුදු කිරීමෙන් සිත ක්‍රමක්‍රමයෙන් පිරිසිදු වෙලා පරිපූර්ණ පිරිසිදු සිතක් බවට පත් වෙනවා. එතකොට ඒ කෙනා ශාසනයෙන් ලබන ප්‍රතිලාභ සම්පූර්ණ කරගෙන. බලන්න එතකොට යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරයටපත් වෙනවා නම් බුද්ධ වචනේ මෙනෙහි කරන්ට සිත පෙළඹෙනවා නම් එතනින්ම ඔහු ශාසන ප්‍රතිලාභයට සුදුස්සෙක් වෙලා ශාසනය තුල ශ්‍රාවකෙක් විදිහට ඔහු ජීවත් වෙන්න පටන්ගෙන ඔහු ඒ ශ්‍රාවකත්වය නැත්නම් ශාසන ප්‍රතිලාභය සම්පූර්ණත්වයටපත් කර ගන්නවාමයි. එසේ නොවි තියෙන්නේ නැහැ. බලන්න එබඳු කෙනා මිනිසෙක් වෙන්න පුළුවන් දෙවි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔහු මිනිසෙක් වුණත් දෙවි කෙනෙක් වුණත් ඔහු ශ්‍රේෂ්ඨයි. මක් නිසාද? පිරිසිදු සිතක් ඇතුව ඔහුට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. පිරිසිදු සිත කියන්නේ රාගයෙන් පීඩා නොවිඳින, ద్వේෂයෙන් පීඩා නොවිඳින, මෝහයෙන් පීඩා නොවිඳින සිත. ඒතර රාග ద్వේෂ මෝහ දුරුණා කියලා බය වෙනවා ධර්මයෙන් උදත් කෙනා. රාගේ නැත්තම් හරි වැඩේ කියලා බය වෙනවා සමහරු. ආසාව නැත්තම් අපිට මොනවා වේද කියලා බය වෙනවා ධර්මයේ දන්නේ නැති කෙනා. ආසාව නැතුනම් පස්සේ අපිට බඩමුට්ටු පරිහරණය කරන්න බැරි වෙයිද? ගේදොරි දෙකර මාත හරින්න වෙයිද? එහෙම බය වෙනවා ධර්මයක් දන්නේ නැති කෙනා. එහෙම වෙන්නේ නැහැ. ආසාව නැතුණා කියලා කෑම නොකා ඉන්න වෙන්නේත් නැහැ. කෑම කන්න පුළුවන්, ඇඳුම් අඳින්න පුළුවන්. දැන් උපාසක උපාසිකාවන්ට ආසාව දුරු වුණා කියලා ආභරණයිත්තන් පරිහරණය නොකර ඉන්න වෙන්නේ නැහැ. ඒක පරිහරණය කරන්න පුළුවන්. ආසාව තිබ්බොත් පීඩාවක් එනවා. ආසාව තිබ්බොත් බය එනවා, තැති ගැනීම එනවා, හිත කිලිටි වෙනවා. ආසාව නිසා ඇති වෙන කිලිටි ගොඩාක්. ඉරිසියාව ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා, තරහ ඉපදෙනවා, ಗುಣමකුකම ඉපදෙනවා, උඩගුකම ඉපදෙනවා. ඊළඟට බලන්නකෝ මේ එකට එක කියන ගතිය ඉපදෙනවා, වාද ભેද කරන ගතිය ඉපදෙනවා. මිනිස්සු මේ ඉරිසියාව නිසා හදිවින කොඩිවින කරනවා මේ මිනිසුන්ට නොයෙකුත් හතුරුකම් කරනවා. ඉතින් මේ විදිහට මේ හිත ගොඩාක් නරක වෙලා හ්ම් රණ්ඩු සරුවල් කරන ගහ මරා ගන්න ප්‍රාණඝාතය කරන ඒ වගේ භයානක ස්වභාවයටපත් වෙනවා. කේලම් කියන්නේ පරුස වචන කියන, හිස් වචන කියන, මහා දරුණු විදිහේ වචන ප්‍රකාශ කරන මිනිසුන් බවටපත් වෙනවා රාග දේශ මොහ නිසා. ඊළඟට මහා දරුණු විදිහේ මිත්‍යා දෘෂ්ටීන් වලට යනවා රාග දේශ මොහ නිසා. ඒ කියන්නේ කිසි මොනවා කළත් පවක් නැහැ, මොනවා කළත් පිනක් නැහැ. මේවා දරුණු ගණේ මිත්‍යා දෘෂ්ටීන්. ඉතින් මිනිස්සු අද ලෝකේ නැද්ද? ඔය පව කියලා එකක් නැහැ මොන පිස්සුද කියලා කියන මිනිස්සු ඉන්නවනේ. මොන පින කියලා එකක් නැහැ එහෙම එකක් නැහැ කියන මිනිස්සු ඉන්නවනේ. එතකොට ඔහු හිතනවා මොනවා කළත් පාවක් නැහැ. මොනවා කළත් පිනක් නැහැ. ලෝකේ තියෙන ධර්මම දෘෂ්ටීන්. භයානක දෘෂ්ටීන්. ඒ දෘෂ්ටි වලට යන හිත කෙලසීමෙන් රාග ද්වේෂ මොහ නිසා. එතකොට අපි මේ බඩමුට්ටු පරිහරණය කරන්න බැරි වෙයි කියලා අපට ඇති වෙන්නේ ඒක ලාමක ඇඟීමක්. රාග ද්වේෂ මොහ තිබුණොත් ඇති වෙන්නේ මහා විනාශයක්මයි. එතකොට ධර්මයේ ඉගෙන ගන්න කෙනා මේ රාග ද්වේෂ මොහල ස්වභාවය තේරුම් ගන්නවා. රාග ද්වේෂ මොහල ස්වභාවය තේරුම් ගන්නේ ආරි සත්‍ය ගැන දන්න කෙනාමයි. ඒකයි අපි ධර්මය ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගත යුත්තේ ආරි සත්‍යය. ආරි සත්‍ය හරියට ඉගෙන නොගෙන ධර්මයේ එහෙම්මෙන් ඉගෙන ගත්තාම ආසාව දුරු කරන්න බය හිතෙනවා. ආසාව නැත්තම් ලෝකේ නැති වෙලා යයි කියලා හිතෙනවා. ආසාව නැත්තම්ද ලෝකේ නැති වෙන්නේ ආසාව තිබ්බොද ලෝකේ නැති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ යන්තාක් වාද ભેද තියෙනවා නම් දැන් භාගතුනස පෙන්නවා මේ ලෝකේ මිනිස්සු අතර නොයෙකුත් රණ්ඩු තියෙනවා. වචන වලින් රණ්ඩු කර ගන්නවා. ඊළඟට අතෙන් පයින් රණ්ඩු කර ගන්නවා. පොළු මුගුරු වලින් රණ්ඩු කර ගන්නවා. ආයුධ වලින් රණ්ඩු කර ගන්නවා. කපා කොටා ගන්නවා, මරා ගන්නවා, විනාශ කර ගන්නවා, දීපල විනාශ කර ගන්නවා. ගිනි තියා ගන්නවා. ඊටා බිහිසුණු විදිහේ අපරාධ කර ලෝකේ තියෙනවා. ඒතර මේ අපරාධ මේ දරුණු රණ්ඩු සරුවල් මිනිසුන් අතර ඇති වෙන්නේ. ඒ මිනිසුන් ගත්තාම ගෙවල් ඇස්සේ මෙහෙම දේවල් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අම්මලා පුතාලා අතර රණ්ඩු ඇති වෙනවා. බිරිඳ ස්වාමියා අතර රණ්ඩු ඇති වෙනවා. අයියලා මල්ලිලා අතර රණ්ඩු ඇති වෙනවා. සහෝදරෝ සහෝදරියෝ අතර රණ්ඩු ඇති වෙනවා. මේ කුඩා ළමයි එක්ක පවා රණ්ඩු ඇති වෙනවා. ඊළඟට සිටුවරු සිටුවරු රණ්ඩු ඇති වෙනවා. ඇමතිවරු ඇමතිවරු රණ්ඩු ඇති වෙනවා. ලොකු නිලධාරීන් රණ්ඩු ඇති වෙනවා. ලොකු උගතුන් අතර රණ්ඩු ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි රජුර රජුර අතර රණ්ඩු ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භික්ෂුන් අතර පවා රණ්ඩු ඇති වෙනවා. ඒ ඔක්කොම මේ රාග ද්වේෂ මොහ නිසා. ඒතර මේ ලෝකේ යම්තා අපරාධ කියලා දේ තියෙනවා නම් අපරාධ කියලා කියන්නේ මිනිසුන් සහ සතුන් ආදී මේ දේ භෞතික දේ ආදී සියල්ලටම විනාශය ඇති කරන දේවල්. ඒ මිනිස්සු හිතාමතා කරන දේට අපරාධ කියලා කියන්නේ. ඒ අපරාධ යම්තාක් ඇද්ද කුඩා හෝ විශාල හෝ යම්තාක් අපරාධයක්ද සියල්ල රාග දේශ මොහ නිසාමයි. ඒතර රාග දේශ මොහ මොන විදිහින්වත් අගය නොකළ යුතු නොවනති කිසි කෙනෙක් රාග දේශ මොහ අගය කරන්නේ නැහැ. නොවන තියෙන ප්‍රඥාව තියෙන තමා කෙරේ අනුන් කෙරේ හිතානුකම්පී තිරිසන් සතෙකු කෙරේ හෝ අනුකම්පාවක් තියෙන ගහකොළ කෙරේ හෝ හොඳ හිතක් තියෙන යමෙක් ඇද්ද රාග දේශ මොහ නම් අගේ කරන්නේ නැහැ. රාග දේශ මොහ දුරු කළම යුතු, නිරුද්ධ කළ යුතු, සතුරෙකු තුළවත් නොතිබිය යුතුයි කියලා හිතන විසක් භයානක දෙයක්. මේ ලෝකයට විනාශය ඇති කරන ලෝකයට කිසිම සෙතක් සලසන්නේ නැති දෙයක් රාග දේශ මොහ. මේ ගැන නොදත්තා හිතනවා මේ ලෝකේ දියුණුව ඇති වෙන්නේ රාගයෙන්. මේ ලෝකේ දියුණුව ඇති වෙන්නේ මේ ලෝකයට සිත ඇති කරන දෙයක් විතරයි ධර්මයේ නොදත් අනවබෝධයෙන් යුක්ත මේ කෙනාගේ ස්වභාවය. එයාට හිතෙන්නේ විදිහටයි. ඒක තමයි මුලාව. ඒක තමයි අවිද්‍යාව. ඒක තමයි නොදන්නාකම, අඥානකම. නමුත් බුදුරජාණන් වහන්සේ අප තුළ තිබෙන මේ නොදන්නකම, අඥාන බව අපට යමක් තේරෙන්නේ නැති ගතිය නැති කරලා අප තුළ දැනුම, අවබෝධය, පිරිසිදු දැනුම යමක් ඇත්ත ඇතිසතියෙන් දන්නා නුවණ අපට උපදවා දෙනවා. ඒ උපදවා දෙන්නේ ආරි සත්‍ය හතර මුල් කරගෙන වෙන දෙයක් නෙවෙයි. මේ සමස්ත ධර්මස්කන්ධයම ආරි සත්‍ය හතරටයි භාග්‍යතුන් වහන්සේ ගොනු කරන්නේ. සත්‍ය හතරක් අපට උගන්වන්ටයි මේ මහා ධර්මස්කන්ධයක් අපට පෙන්වා දී තිබෙන්නේ. මේ ගොඩාක් විස්තර කරන්නේ මිනිසුන් එකහෙලා මේක පිළි නොගන්න නිසා. මිනිසුන් අවිද්‍යාව කියන අඳුරේම ඉඳලා සිත් විකෘති වෙලා සිත් කිලිටි වෙලා අතිශයින්ම කිලිටි වෙලා. ඒ නිසා මේ ඊතා පිරිසුදු අතිශයින් අර්ථවත් ධර්මය පහසුවෙන් කියලා දෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විවිධාකාර උපක්‍රමෙන් විවිධ විදිහේ විස්තර කිරීමෙන් විවිධ විදිහට ඉස්මතු කර කර පෙන්වලා ධර්මයේ අපට අපේ මිනිසුන්ගේ සිත් වලට ධර්මයේ දෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි මේ මහා ධර්මස්කන්ධයක් 84000ක් ධර්මස්කන්ධයේ විදිහට විශාල ධම් කොටාස ගොඩක් ලෝකෙට දායවදී දායදුනේ මිනිසුන් එක ලෙස එකවර ධර්මයේ පිළිගන්න අසමර්ථ නිසා අකමැති නිසා ඒ අකමැති අසමත් වෙන්නේ මිනිසුන්ගේ අන්ධකම නිසා අඥානකම නිසා ඒ අඥානකම අන්ධ බව ඇති වෙන්නේ සිතෙහි අපිරිසුදු බව නිසා ඒ අපිරිසුදුකම ඇති කරන්නේ රාග ද්වේෂ මෝහ වලින්මයි බලන්න බුදුරජාන් වහන්සේ කොයිතරම් දුෂ්කර කටයුත්තක්ද කරලා තිබෙන්නේ. කොච්චර අනුකම්පී, කොච්චර මානුෂික, කොච්චර හිතානුකම්පී දෙයක්ද කළා තින්නේ. අවබෝධයේ දුෂ්කර දෙයක් තනිව අවබෝධ කළා. ඊට වඩා කළ අතිශයින් දුෂ්කර දේ තමයි ඒ දුෂ්කර දේ ලෝකයට දායාද කිරීම. ඒ නිසා තමයි ඊතරම්ම අවබෝධයෙන් අග්‍ර බුදුරජාණන් වහන්සේ පවා සම්බුද්ධත්වයෙන් පසු මහා බලයක් තියෙද්දී අප්‍රමාණ බලයක් තියෙද්දී මේ ධර්මයේ කියලා අවබෝධ කරගන්න බැරි වෙයිද මිනිස්සුන්ට මට වෙහසක් පමණක් වෙයිද කියලා යම් පමණකින් මන්දෝත්සාහී වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ තවදුරටත් ලෝකයේ දෙස බලද්දී උන්වහන්සේට තේරුණා මේ ලෝකයේ පින තියෙන අවබෝධ කරගන්න පුළුවන් වාසනාවන්ත මිනිසු ඉන්නවා. ඒතකොට සහම්පති මහා ප්‍රඥාත් ඇවිදින් භාගතුන් වහන්සේට ඒ ධර්මතාවයක් විදියට ආරාධනා කළා ස්වාමීනි භාගතුන් වහන්සේ ලෝකේ අවබෝධ කළ හැකි මිනිසුන් ඉන්නවා ධර්මයේ දේශනා කරනසේක්වා. ඒතර බුදුරජාන් වහන්සේ ඒ ධර්මයේ කියා දුන්නා. කියා දෙද්දී භාගතුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කිරීමට උවමනා මූලික සුදුසුකම කඩ නොවන විදිහටයි ධර්මයේ කියා දුන්නේ. අපි මුලින්ම කිව්වා මේ මූලික සුසුම මොකද්ද තිබිය යුතු කියලා. මොකද්ද මේ ධර්මයේ යම් යමෙක් අවබෝධ කරගන්න ඔව් සද්ධාව. ඒ බුදුරජාන් වහන්සේ ගැන පිළිගැනීම. කුමක්ද පිළිගන්නේ? මේ කාන්තෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තමයි අරහං සම්මා සම්බුද්දයි. නිකම්ම නෙවෙයි. අරහන් කියලා කියන්නේ පාරිශුද්ධයි. කිලිටි ස්වල්පයක්වත් නැහැ. යලි කිසි කලක මොන විදිහින්වත් කිලිටි වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය මිනිහෙක් සුළු දෙයින් කිලිටි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තරම් විශාල දෙයක් තිබුණත් කිලිටි වෙන්නේ නැහැ. නිකලස් බව කියන්නේ ඒකයි. ඉතින් ඊතරම්ම පිරිසිදු ලෝකයේ ගැන පිරුණු අවබෝධයෙන් යුක්ත ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපමණ සතුටෙන් ඒ භාගතුන් වහන්සේගේ ස්වභාවය ගැන දැනගෙන මේ කාන්තෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් මේ ධර්ම ඒකාන්තයෙන් සත්වයාගේ පිරිසිදු භාවයේ විමුක්තිය පිණිසම පවතින දෙයක් කලාතුරකින් ලෝකයට පැමිණෙන දෙයක් කලාතුරකින් ලෝකයට ලැබෙන දෙයක් මේක අතහැර නොගත යුතුමයි මං අවබෝධ කරගත යුතුමයි අවබෝධ නොකරගත්තොත් මං අතිශය අවාසනාවන්තේ ප්‍රමාද නොවි වහාම අවබෝධ කරගත යුතුමයි කියන බල සම්පන්න සිත පිහිටවා ඊටාම ගුණගරුක සිත පිහිටවා බුදුරජාණන් වහන්සේගේ වෑයමට මම පුංචිවත් අයහපතක් පාඩුවක් එහෙම නැත්නම් කැලලක් වෙන්න නොදී අගෞරවකෙන නොදී ප්‍රමාදයෙන් තොරව මේ ධර්මයේ දරාගත යුතුයි කියන හිත පිහිටවාගෙන ධර්ම ශ්‍රවණය කළ යුතුයි. එවිට භාගතුන් වහන්සේ අපේ වචනින් කියද්දී ඒක පිළිගන්න අසමර්ථ වෙන්නේ නැහැ කවුරු. බලන්න භාගතුන් වහන්සේ පෙන්වන්න එකමක්ද මේ තමයි දුක මේ තමයි දුකේ හට ගැනීම මේ තමයි දුකේ නැතිවීම මේ තමයි දුක නැති වෙන මාර්ගය කියලා. ඒතර අපි බුදුරජාණන් වහන්සේ කියන විශ්වාසයෙන් භක්තියෙන් ගෞරවාදරයෙන් මේ බුද්ධ වචනේ ශ්‍රවණය කරද්දී ඒ ආරි සත්‍ය හතර ගැන ධර්මඥානයේ දියුණු වෙද්දී ඒ දැනුම අප තුළ හොඳින් පිහිටද්දී අපේ සිත ඒ ආරි සත්‍ය හතරෙන් බැහැරට යන්නේ නැහැ. ඒ සිත ඒ ආරි සත්‍ය හතරෙහි හොඳින් පිළිටනවා. එතකොට ඔහුට ඒ ආර්ය සත්‍ය ගැන අවබෝධය ඇති කර ගැනීමේ එකම අරමුණ. ඒ කියන්නේ මේ තමයි දුක, මේ දුකට හේතුවක් තියෙනවා, මේ දුකේ නැතිවීමක් තියෙනවා. දුකට කියන්නේ මාර්ගයක් තියෙනවා කියලා යමෙක් දැනගත්තොත් යලි තේරුම් ගන්න යමෙක් නුවණ තියෙන යමෙක් දැනගත්තොත් දුක කියලා දෙයක් තියෙනවා. දුක හට ගන්න දෙයක් හේතුවක් තියෙනවා. ඒ හේතු නැතිවීමෙන් දුක නැති වෙනවා. දුකේ නැතිවීමක් තියෙනවා. නැති වෙන මාර්ගයක් තියෙනවා කියලා මේ ධර්මතා හතර යමෙක් දැනගත්තොත් ඔහු ඉක්මනින් ප්‍රමාද නොවීම ඒ දුකේ නැතිවීම අත්කර ගන්න ප්‍රත්‍යක්ෂ කර ගන්නට ආස කරනවා. එහෙම නැත්නම් ඔහුට නුවණක් නැහැ. නුවණත්තගේ ස්වභාවය එක. ගින්නක් තියෙනවා ඒ ගින්න කියලා දන්නවනම් යමෙක් ගින්න පිච්චෙන කියලා දන්නවනම් ඒ පිච්චෙන තැනින් ඈත ගිනි නැති නිවුණු සිසිල් තැන තියෙනවා කියලා දන්නවනම් ඒ සිසිල් තැනට යන්න ක්‍රමයක් තියෙනවා. දන්නවනම් එතෙන් නොගොස් ඉන්නේ නැහැ කෙනෙක්. එහෙම නැත්නම් ਉਹ අනුවණයි නේද? බලන්නද ආරි සත්‍ය හතර නොදන්න නිසාම නේද අවබෝධයට නොයන්නේ. ආරි සත්‍ය හතර දන්නවා නම් ඒ ගැන දැනුම ධර්මඥානය ඊට පිරිසිදු නම් ඔහුට අවබෝධය එහෙම නැත්නම් ඔහුට දුකේ නැතිවීම නිවන ගැන ආශාව නිවන අවබෝධ කිරීමේ කැමැත්ත පිරිසිදු සිත ඇති කරගැනීමේ කැමැත්ත ඔහුගෙන් ඔහුගේ සිතෙන් බැහැර වෙන්නේ සිත තුළ ඒ අදහස ඉපදී බලවත් වී සම්පූර්ණත්වයටපත් වෙනවා ඔහු ආපස්සට හැරෙන්නේ අවබෝධය සම්පූර්ණ කරගෙනමයි එතකොට ඔහුගේ ශ්‍රද්ධාව වීරිය ආදී ඉන්ද්‍රියන් බලවත් නම් ඔහු මේ ජීවිතේදීම පිරිනිවන් පානවා ආයෙ දුකට වැටෙන්නේ නැහැ. ඒතරේ ශ්‍රද්ධාව ආදී ඉන්ද්‍රියන් වල යම් දුබල භාවයක් තිබුණොත් ඔව් ඊළඟ ජීවිතයකදී පිරිනොම් පානවා ආයෙ දුකටපත් වෙන්නේ නැහැ. ඒතර උ ශ්‍රේෂ්ඨයි. යමෙක් දුකටපත් වෙනවා නම් උ ශ්‍රේෂ්ඨ නැහැ. කිසි කලක දුකට වැටෙන්නේ නැත්නම් ඔහු ශ්‍රේෂ්ඨයි. ඒතර භාගතුන් වහන්සේගේ ධර්මයේ ආරි සත්‍ය හතරෙන් යුක්ත ඒ ධර්මය දෙවියන් මිනිසුන් සියල්ලට ශ්‍රේෂ්ඨ ජීවිතයක් උපදව ගන්නටයි උපකාර වන්නේ. ඒ සඳහාමයි දේශනා කළේ. එතකොට මේ ධර්මයට පැමිණෙන්න තිබෙන මූලික සුසුක මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණු සිත. කුමක්ද පැහැදුණු සිත? බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහං සම්මා සම්බුද්දයි. පාරිශුද්ධයි. පිරිසිදුයි සිත කිසි කලක කිලිටි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පරිපූර්ණයි, විශිෂ්ටයි. කිසිවෙකුට දෙවෙනි වෙන්නේ නැහැ. ඊට සම වෙන්නේ නැහැ කිසිම වෙනත් දැනුමක්. මේ විදිහේ අපට ඊටාම ගෞරවන්විත සිතක් බුදුරජාණන්සේ කෙරේ අපතුල තියෙනවා. ඒ බඳු සිතක් තියෙන ඕනම කෙනෙක් නුවණැත්තෙක් ආරි සත්‍ය හතර දැනගන්නවා අසා දැනගන්නවා. ඒ අසා දැනගන්න උතුල පුල පුලා බලා සිටීමක් තියෙනවා. ඔහු කන්‍යමාගෙන අහනවා මට මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා. ඒක තමයි ඒ කන් යොමාගෙන ඇසීමම තමයි ධර්මශ්‍රව ධර්මශ්‍රවණයට සුදුසු ධර්ම අවබෝධයට මූලික සුදුසුකම වෙන්නේ. ඒතර බලන්න මේ ලෝකයේ විහුණු පළමු ශ්‍රාවකයන් වහන්සේ පස්වක භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධාන භික්ෂුන් වහන්සේ. ඊළඟට පස්වක භික්ෂුන් වහන්සේලාගේ අනිකුත් භික්ෂුන් වහන්සේලා ලෝකේ පළමු ශ්‍රාවකෙ නේද? උන්වහන්සේලා ඒ මූලික සුදුසුකම නොලබන තෙක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ නැහැ. පස්වක භික්ෂුන් වහන්සේලා අපේ බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍මණය කරන්න පෙරම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියලා නිශ්චිත වශයෙන් දැනගත්තා. ඒතර ඒ අය බුදු කෙනෙක්ගේ ස්වභාවය දැනගෙනමයි ඒ අය පැවිදි වුණේ. ඒතර ඒ අය බුදුරජාණන් වහන්සේ පහළ වෙන තෙක් පුළ පුළා බලන් හිටියේ. කොච්චර සතුටින් ඒගොල්ලෝ ඉඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ කවදාද? ඒ ධර්මය අපි අහන්නේ කවදාද කියලා. බලන්න එතකොට උන්වහන්සේලාට තිබුණ එකම දේ තමයි සිද්ධාර්ථ මහ බෝසතාණන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කියලා දැන ගැනීම. ඉතින් මේ සම්බුද්ධත්වයට පත් වුණා කියලා ඒ අය දැනගන්නාතෙක් එයාට කණියමගෙන අහන්න හිතුනේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ පස්වක භික්ෂූන් මොන ගැහුණාට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා තුළ තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන විශ්වාසය ඇතිවෙන්න සැලසුවා. මක්නිසාද ඒ විශ්වාසයෙන් තොරව ධර්මයේ කිව්වට වැඩක් නැහැ කියලා භාගතුන් වහන්සේ දන්නවා. යම් වෙලාවකද ඒ පස්වක භික්ෂූන්ට මේ නම් ඒකාන්තයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ මහා බෝසත් වහන්සේ වෙත සිද්ධාර්ථ තවුසානන් සම්බුද්ධත්වයට පත් වී තිබෙනවා කියලා ඕන්තර විශ්වාසය ඇතුනේ යම් වෙලාවකද ඊට පසු බුදුරජාන් වහන්සේ ආරි සත්‍ය ප්‍රකාශිත ධර්මය දේශනා කළා. ඒතර ඒ අයගේ බලාපොරොත්තු ඉටු වුණා. ඒ අය බලන් හිටියේ බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්ටයි. මක් නිසාද ඒ අයට විමුක්තියටපත් වෙන්න, අවබෝධය ඇති කරගන්න. ඒ නිසා අපට තියෙන්න අන්නේ බඳු විමුක්තිකාමී සිතක් බුදු කෙනෙකුගේ ධර්මය අපි අහන්න ඕනේ. ඒ ධර්මය අපට අවබෝධ කරගෙන විමුක්තියටපත් වෙන්න ඕනේ පිරිසුදු සිත ඇති කරගන්න ඕනේ කියලා ආසාව ධර්මය ඇසීමේ පොළපොලා සිටින ඇති කියලා නොසිතෙන ආසාව අපතුල තියෙන්න ඕන බණහන්ට එතකොට මේ බුදුරජාන් වහන්සේගේ අපමණ ගෞරවාදරයෙන් ඒ බුදුරජාණන්සේ ස්වභාවය ගැන දැනගෙන බණහන්ට ඕන එතකොට එදා පළමු ධර්ම දේශනාව ඵල සහිත වූයේ යම්සේද එලෙසම බුදුරජාන් වහන්සේගේ දේශනා ඵල සහිත උනා එකල පළමුවෙන් හුණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අවබෝධ කළා. ඉන්පසු සුළු කලකින් තාම සුළු කලකින් අනිකුත් භික්ෂුන් වහන්සේලා වප්ප බද්දේ මහානාම අස්සජි කියන භික්ෂුන් වහන්සේලා ධර්ම අවබෝධ කළා. ඉන්පසු දෙවන ධර්ම දේශනාවේදී පස්ව භික්ෂුන් වහන්සේලා පස්නම වහන්සේම උතුම් මරහත්වයට පත් වුණා. ශ්‍රාවකත්වයේ සම්පූර්ණත්වයට පත් කරගත්තා. පත් වුණා. ඉන්පසු පැමිණි අනිකුත් සියලු දෙනා වහන්සේලා යසකුල පුත්‍රය එතුමාගේ මිත්‍රයන් ඒ සියලු දෙනා වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයෙන් කන් යොමාගෙන අසා සිටියා. ඊළඟට බලන්න ජටිල තවුසන් බුදුරජාණන් වහන්සේට අහුන්කන් නොදී සිටියේදී ධර්මයේ කිව්වේ නැහැ. සම්බුද්ධත්වය හේතු ගන්නවන්ට බුදුරජාන් වහන්සේ 이르දි ප්‍රාතිහාරය පෑවා. ඒ අය බුදුරජාන් වහන්සේ පිළිගන්නාතෙක් ධර්මයේ කිව්වේ නෑ. යම් වෙලාවකද උරුවෙල කස්සප තවුසා තමන්ට වඩා අග්‍ර දැනුමින් යුක්ත බුදුරජාන් වහන්සේ පිළිගත්තේ. ඉන්පසු අනිකුත් තවුසන් සියලු දෙනා බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළිගත්තා. ඒ සම්බුද්ධත්වය පිළිගත් පසු එක ධර්ම දේශනාවයි ඒ උන්වහන්සේලාට දේශනා කළේ. එක ධර්ම දේශනාවෙන් සීළු දෙනා වහන්සේලා ශ්‍රාවකත්වය සම්පූර්ණ කළා. අද බලන්න අද කාලේ මේ මිනිස්සු ධර්මයේ කොච්චර ඉගෙන ගන්නවා. හිසේ කිස් ගන්නට වඩා බණ ආපු මිනිසුන් නිවන් දකින ආසාව ඈතට දාලා තියෙනවා. සසර බය කියන එක දැනින්නේ නැහැ. මරණයේ ඉදිරියේ අඬා අඬා විලාප දිදී ශෝක කර කර යලි උපදින්න පතන මිනිසුන් අද හැම තැනකම එදා හිම නැහැ. එදා ශ්‍රාවකීන් බුදුරජාණන් වහන්සේ ගැන අපමණ ගෞරවයෙන් අපමණ පිරිනු සතුට සිතින් කන යොමාගෙන අහගෙන හිටියා. ඔබට පුදුම හිතේ ඇතැම් දැන් පස්වක භික්ෂූන් වහන්සේලා වසර කීයකට කලින්ද බුදුරජාණන් වහන්සේ 15 වෙනිට අවුරුදු 6කට කලින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණා. ඊළඟට අපි දන්නවා නාලක රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉපදුණු දින ආසන්නේ අවුරුදු කීයක් බුදු කෙනෙක් මුණ ගැහෙනකම් බලන් හිටියා. අසිත තවුසන්ගේ බෑම නාලක කුමාරයා සිද්ධාර්ථ කුමාරයා ඉපදුනහන් පස්සේ නිශ්චිත වශයෙන් බුදු වෙනවා කියලා මුලින්ම දැනගත්තේ අසිත තවුසන්. උන් එතුමා දැනගත්තා එතුමාට බුදුරජාන් වහන්සේ මුණ ගැහින්නේ එතුමා ශෝක කරා. නමුත් නොයනත්තා තමාට නොලැබෙන දේ හරි තමාට සමීපතම අයට ලබා දෙනවා. Tamanගේ බෑනට කිව්වා අනාගතයේ මේ කුමාරයා බුද්ධත්වයට පත් වෙනවා. මම වෙනුවෙන් මහාන වෙලා උන්වහන්සේගේ ධර්මය අහන්න. බලන්නේ වචනේ ඇසූ නාලක කුමාරයා සියලු සැප අතහැරලා තාපස ජීවිතයක් ගත කළා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පළමු ධර්ම දේශනාවක් කළ බව දැනගත් නාලක වික්ෂුව එහෙම නැත්නම් ඒ තවුසන් ඉසිපතන මෙගදායට පැමිණිලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය ඇහුවා අවබෝධ කළා. අවුරුදු කීයක් බුදුරජාණන් වහන්සේ පහළ වෙන තෙක් බලන් හිටියා. අපි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා 84000ක් ධර්මස්කන්ධය කියලා දීලා ඒ ධර්මස්කන්ධය අද දක්වා නිර්පද්‍රිත වෙන විදිහට අපි වෙනුවෙන් ස්ථාවරව ආරක්ෂා කළා කියලා එහෙම තියෙද්දී අපි බුදුරජාන් වහන්සේගේ මහා කරුණාව පාරිශුද්ධ බව මහා ප්‍රඥාව පිළි නොගෙන මේ සාමාන්‍ය ලෝකයේ තිබෙන අතිශය වාදබරිත දේ හිස් මුදුනේ තියාන අපි ධර්මයට දෙවෙනි තැන දුන්නොත් අපිට බොහෝ කලක් සසරේ ධර්මයේ මුණ ගැහෙන්න තියෙන ඉඩ යලි ලැබෙයිද කියලා හිතා ගන්න අමාරුයි. ඒ නිසා අපි ඒ අතීත ශ්‍රාවකීන් කළ කැපකිරීමවත් සිහි කරමින් අපට මේ ළඟට ගෙන දුන්න ධර්මය අපේ පෙර පිනෙන් බුදුරජාන් වහන්සේගේ ධර්මය ළඟට ලැබිලා තිබෙනවා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේගේ මහා කාරුණික බව, ඒ අතිශය ශ්‍රේෂ්ඨ භාවය සීකරමින් මේ ආරි සත්‍ය ගැන පෙන්වන ධර්මය අසා අපේ දැනුම ධර්මඥානය පෝෂණය කරගෙන ශ්‍රද්ධාව හොඳින් පිහිටවගෙන යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන ධම්මාන් ධම්ම පටිපදාවට පැමිණ ආරි සත්‍ය ගැන අවබෝධ ඥානය සම්පූර්ණ කරගෙන මහා දුකෙන් නිදහස් වී පිරිසිදු සිත සහිත ශ්‍රේෂ්ඨ වූ මිනිසුන් බවට පත් වෙන්න උත්සාහ කළ යුතුයි. අපි සෙත් පතනවා මේ සිළු දෙනාට ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය දරාගෙන කිසිඳු ප්‍රමාදකින් තොරව ශ්‍රේෂ්ඨ මිනිස් බවක් උපදවා ගැනීම පිණිස මේ සිළු දෙනාටම දුර්ලභ භාග්‍ය උදා වේවා.